හොඳයි හැම දෙනාටම තෙරුවන් සරණයි අද සතියේ බ්‍රහස්පතින්දා දවස දෙදස් දාහත වර්ෂයේ මැයි මාසේ පස්වෙනිදා ඉතිං අතස මේ මාසි හතරෙන් දද නේද මේ මාසි හතරවෙන්ද ඉතිං අද දවසේදීත් අපි මේ සූදනමන්නේ ඉතාමත්ම අගනා ධර්ම දේශනාවකට සම්බන්ධ වෙලා ඉන්න අනතුරු සාකච්ඡාවකට එළඹෙන්නයි අපි මේ ආකාරයට සතියේ බ්‍රහස්පතින්දා දිනයන්නේ අපිට භාගයක් ලැබිලා තිනවා ඒ තථාගතයන් වහන්සේගේ අති උතුම් වූ ප ဋ ාණ ධර්ම දේශනාවන් වලට සවන් දෙන්න ඒ ඔස්සේ අපේ මනස හසුරවන්න පුරුදු වෙන්න. ඉතින් අද දවසේදීත් අප කෙරේ මහත් වූ අනුකම්පාවෙන් නවසීලන්තේ වැඩ වාසය කරන බන්තේ ජිනාලංකාර අද දවසේදීත් මේ දම්සභා මණ්ඩපයේ වැඩම කර සිටිනවා. බොහෝ කාලයක් තිස්සේ අපට උදව් උපකාර කරන අපේ උතුම් කල්ලන් මිත්‍ර ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් අද සම්බන්ධ වෙන සියලුම දෙනා වෙනුවෙන් මම ස්වාමීන් වහන්සේව নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දන්නවා නිකල්ලන් මිත්‍රු දන්නවා වගේ මේ වැඩසටහන YouTube සහ වෙනකුත් මාධ්‍යයන් ඔස්සේ අපි අනාගත පරපුර වෙනුවෙන් එකතු කරලා තියෙනවා. ඉතින් ඒ සියලුම දෙනා වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර කරමින් මම ආර්දනා කර සිටිනවා. අද දවසේදී මේ ධර්ම දේශනාව අපට පවත්වන්නා ලෙස තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියනා වූ තුන් ලෝක ධාතුවම ධර්මයෙන් ඒකාලෝකමත් කරමින් දැවෙන්නා වූ సంతාන ඇති සත්වයන්ගේ సంతාන ඒ කෙලෙසිට නිවාලමින් අසරණ සත්වයන්ට මහා කරුණාවෙන් පිහිට වීමට පාරමී ධර්මයන් සම්පාදනය කොටගෙන දසබල ඥාන දරාගෙන චතුවිශාරද ඥාන ශක්තියෙන් දරාගෙන තෙසත්ත්‍ය ඥාන සත්‍යත්‍ය ඥාන අනන්ත පරිමාණ බුද්ධ ඥාන බුද්ධ ගුණ දරාගෙන ලෝට පහළ වී වදාලා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతානේ පහළ වුණා වූ උන්වහන්සේගේ ප්‍රඥාවෙන් දැනවදාලා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව නුවණින් ස්පර්ශ කළා වූ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරනු මාගේ නමස්කාරයේ වේවා බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත වූ අපරිමාණ වූ කියා නිම කරන්නට බැරි ගුණයන්ගේ ආනුභාව බලයෙන් ඒ ಗುಣ සිහිපත් කරලා වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලෙන් මේ පින්වත් හැම දෙනාම මේ ධර්ම මණ්ඩපයේට දෙකන් යොමු කොට එක්කාස් වීමේ එකතු වෙලා සිටනාව සියලු දෙනාටම මේ පින්වතුන් රැස් කරගත්තා වූ කුසල් බලෙන් අදත් මේ කියලා දෙන්නා වූ දහම් කාණ්ඩය ඊටමත් නිවැරදිව හොඳට පැහැදිලිව තේරුම් ගන්නට ශක්තිය ලැබේවා හැම දිනාට මේ සඳහා ප්‍රඥාව පහළ වේවා සිහිය වැඩේවා සමාධි ගුණේ වැඩේවා මේ අතිගාම්භීර වූ ධර්ම කරුණු හොඳින් වටහාගෙන තේරුම් අරගෙන ඒ ධර්මවල ධර්ම මාත්‍රයේ පමණක් හඳුනාගෙන ඒ ධර්මවල තිබෙන්නා වූ ධර්ම ලක්ෂණය හඳුනාගෙන වැරදි අදහස් වන්නා වූ සත්පුච්චල ආත්ම සංඥා සියල්ල දුරුකොට මේ හේතුඵල ධර්ම රාමුවෙන් අයින් වෙලා බුද්ධ ආදී උතුමන් වහන්සේලා අවබෝධ කරගත්ත නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට ලැබේවා සෑම දිනාටම ඒ සඳහා මේ උතුම් ධර්ම මාර්ගයක් ප්‍රතිපත්ති මාර්ගයක් නිවන් මාර්ගයක් නිවන් දොරටුවක් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් එසේ ප්‍රාර්ථනා කරමින් අපි මේ පින්වත්තුන්ට අද ධර්ම කාණ්ඩයක් අපි මතු කරලා දෙන්න හිතාගත්තා. ගිය සතියේ අපි මතක් කළා උපනිශ්‍රයේ ප්‍රත්‍ය පිළිබඳව උපනිශ්‍රයේ ප්‍රත්‍ය කියන එක නැවත වතාවක් හිතට සිහිපත් කරගත්තොත් හොඳයි උපනිශ්‍රයේ කියලා කියන්නේ විශේෂ හේතුව විශේෂ කාරණයක් විශේෂ හේතුවක් වෙලා යම්කිසි බලවත් කාරණයක් වෙලා ඒ බලවත් වෙච්ච කාරණය බලවත් වෙච්ච හේතුව පසුව සිත් පහළ වෙන්න උදව්පකාර වෙනවා කියන එකයි ඒකෙත් ඒකෙන් කියන්නේ. ඉතින් බලවත් හේතුව බලවත් ප්‍රත්‍ය බලවත් උපකාරක ධර්මයේ කියන එක තමයි තියෙන්නේ. දැන් අපි මේ වෙනකොට මේ උපනිශ්‍රය ප්‍රත්‍ය බලවත් උපකාරක ධර්මය ආකාර තුනකට සිහිපත් කරගත්තා. ක්‍රම තුනකට සිහිපත් කරගත්තා. ඒ උපනිශ්‍රයේ ප්‍රත්‍ය ආකාර තුනකින් විස්තර වෙනවා. ඒ ආකාර තුන තමයි ආරම්මණය ආරම්මන උපනිශ්‍රයේ ප්‍රත්‍යය අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍යය ප්‍රකටි උපනිශ්‍රේ ප්‍රත්‍යය කියලා. මෙතනදී අද මම වැඩි දිනාගේ හැම කෙනාගේම වැඩි අවධානය යොමු කරන්නට හිතන්ට පොළඹවන්න කැමති මේ මේකෙන් තුන්වෙනි කාරණය අපි අර ආරම්මන උපනිශ්‍රය ඊළඟට අනන්තන උපනිශ්‍රේ කියන ධර්ම මීට කලින් ඒ ආරම්මන ප්‍රත්‍යය කියලා තියෙන නිසා අනන්ත ප්‍රත්‍යය කියලා තියෙන නිසා ඒ අනුසාරයෙන් තේරුම් ගන්නට හිතන්ට යම්කිසි උපකාරක ධර්ම සමුදායක් එකේ තියෙනවා මේ පකති උපනිශ්‍රේ ප්‍රත්‍යය කියන එක දැනගත්තොත් හොඳයි කියලා අපි මේ පින්වුතුන්ට මේ කරුණාවෙන් සිහිපත් කර. ඒක දැනගන්න ඕනේ. ප්‍රකටි උපනිශ්‍රේ පත්‍ය කියලා කියන්නේ ස්වභාවයෙන්ම බලවත් හේතුවක් වෙනවා සිත් පහළ වෙන්න චෛතසික පහළ වෙන්න මේ මේකේ pāli ಉದ್ದೇಶයක් තිබෙනවා pāli ಉದ್ದೇಶය කියන්නේ මෙන්න මෙහෙමයි පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ කියලා කියනවා. ඔක තව ඉස්සරහට තියෙනවා. නමුත් මේක අපි තේරුම් ගනිමු අද මේ කතා කරන්නා වූ උපනිශ්‍රයේ ප්‍රත්‍ය ධර්ම කොටසට ආධාරකයක් දොරටුවක් වශයෙන් පුරිමා පුරිමා කුසල ධම්මා කියන්නේ කලින් කලින් පළමුවෙන් පළමුවෙන් ඉස්සිස්සර වෙලා පහළ වුණා වූ කුසල ධර්මයෝ පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මාන පසුව පසුව පහළවන්නා වූ කුසල ධර්මයන්ට උපනිස්සය පච්චේන පච්චයෝ ප්‍රධාන බලවත් වූ උපකාරක ධර්මයක් පත්‍ය ධර්මයක් හැටියට මේ ඉදිරිපත් වෙනවා ප්‍රත්‍ය වෙනවා කියන එකයි එකෙන් කියන්නේ. මේකේ මේ ප්‍රකති උපනිශ්‍රේ ප්‍රත්‍ය තිබෙන්නේ පිට නෙවෙයි. මේකේ තිබෙන්නේ ප්‍රධාන කොටස හිත ඇතුළේ. දැන් මේ පුරිමා පුරිමා කුසලා ධම්මා කියන එක බලන්න මේක ප්‍රකති උපනිශ්‍රේ කියන්නේ ප්‍රകൃතියෙන් ස්වභාවයෙන්ම Tamanට මේ Tamanගේ ඒ සිත් පහළ වෙන්න කුසල් සිත් පහළ වෙන්න උපකාරක ධර්ම. ඒ උපකාරක ධර්මයක් මේ ගරු එකක් වෙන්න ඕන. ඒ කියන්නේ අපේ හිතින් ගරු කොට සලකන මේක හරි වටිනවා අපේ මේ ಗುಣ ජීවිතේට. පැවිදි ස්වාමින් වහන්සේලා හෝ වේවා ගිහි භවතුන් හෝ වේවා හැම කෙනාටම මේ කාරණය මේ උපනිශ්‍රේ ගතිය දැන ගැනීම වටිනවා. අපි වන්දනාමාන කරනවා. වන්දනාමාන කරනකොට ඒ වන්දනා කිරීම අපි හිතමු තුනුරුවන් වඳිනවායි කියලා තුනුරුවන් වන්දනා කරනකොට උදේ හවා ගෙදර තුනුරුවන් වඳිනවා. ඒකත් තුනුරුවන් වැඳීමක් තමයි. ඊළඟට ගමේ සේනාසනයේට පන්සලට ගිහිල්ලා වන්දනා කරනවා. තුනුරුවන් වන්දනා කරනවා. ඒකත් වන්දනාවක් තමයි. ඒ වගේම අපි විශේෂ කැලණි විහාරයට ගමන් කරලා කැලණි විහාරයේ චෛත්‍ය වන්දනා කරනවා. එතකොටයි චෛත්‍ය, බෝධිය, තුනුරුවන් වන්දනා කිරීමක් සිද්ධ වෙනවා. අවස්ථා තුනක් තියෙනවා. gedardi තුනුරුවන් වඳිනවා. චෛත්‍ය වඳින ගාතාවක් කියන්න පුළුවන් gedardi වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං කියලා. ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා. gederin දත් ඔය ගාතාව කියනවා. ගමේ සේනාසනයට පන්සලට ගියායින් පස්සෙත් ඕක කියනවා. කැලණි විහාරයට ගමන් කරායින් පස්සෙත් ඕක කියනවා. අනුරාධපුරේ යනවා. අනුරාධපුරේ ගිහිල්ලත් ඔය ගාථාව කියනවා. ඊළඟට මහියංගන චෛත්‍යයේ වඳින්න යනවා. එතනදිත් කියනවා. දැන් ස්ථාන කීපයක මේ gederadi කියලා තිබෙනවා වන්දනා කළා තුනුරුවන් වන්දනා කළා ගමේ ආරාමේ පන්සලේදී තුනුරුවන් වන්දනා කළා ඊළඟට කැලණි විහාරේ වන්දනා කළා අනුරාධපුර වන්දනා කරා මහියංගනේ චෛත්‍ය වන්දනා කරා දැන් මේ වන්දනා කරන තැන්වල අපි හැම කෙනාම අරමුණු කරන්නේ තුනුරුවන් අපි හැම කෙනාම හිතන්නේ වඳින්නේ පුදන්නේ තුනුරක්. ඒක නිසා අපේ හිතට වඳින්ට අරමුණු කරගන්නා වූ අරමුණු වල වෙනසක් නෑ gedara ගමේ gedara හිටියා gedara වැන්දක් ගමේ පන්සලෙත් ආරාමේ සේනාසනේ ඒ කැලණිය රුවන්වැලිසෑය මහියංගල නමුත් මේ මේ වන්දනාවල තිබෙනවා අපේ හිතට දැනෙන වැඳුම් තිබෙනවා. අපේ හිතට මේ ස්ථාන කීපෙදීම වැඳම බලන්න අපේ හිතට හිතට හොඳට ඒ වන්දනාව දැනෙන වන්දනාව හොඳට හිතට කාවදින වන්දනාව හොඳට හිතට බැහැ ගන්න ලේසියෙන්ම මේ හිතට මතුවලා එන්නා වූ වන්දනා තිබෙනවා. කොහෙද? අනුරාධපුරය හරි මහියංගන චෛත්‍ය හරි ඊළඟට කැලණිය හරි ඒ වගේ තැන් අපේ හිතට මතක් වෙන මතක්විල්ල ටිකක් අර gedara වඳිනවට වඩා වැඩි. ගමේ පන්සලේ වඳිනවට වඩා වැඩි. එහෙම එකක් තියෙනවා. ඒ නිසා මේ අරමුණු ගරු අරමුණු වෙනවා. ඒ කියන්නේ ඔය ඉස්සර වෙලා පහළ වෙච්ච ඒ ස්ථානවල පහළ වෙච්ච පහළ කරගත්ත සිතුවිලි වල බලය වැඩි. හේතුව ඒ තැන් වලට යනකොට ශ්‍රද්ධාව අතිරේකයක් හැටියට දාලා තියෙනවා. අනුරාධපුරයට යන්නේ ශ්‍රද්ධාව වැඩි. මහියංගනේට යන්නේ බලවත් ශ්‍රද්ධාව නිසා. කැලණියට යන්නේ බලවත් සද්ධාව නිසා. ඒ නිසා මේ සද්ධාව හොඳට වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ඒ තැන් වලට යනවා. ඒ වගේම තමයි වැඩිච්ච සද්ධාව නිසා පස්සේ පස්සේ ඒක මතක් වෙනවා. මතක් වෙනකොට හරිය තව යමක් කරන්න හිතෙනවා. මම මෙහි ගියා අනුරාධපුරේ. මට යන්න ඕනි දඹදිව කියලා තව ඒ හිතවිල්ල පහළ වෙනවා. දැන් බලන්න ඉස්සර වෙලා කරපු වන්දනාමේ කුසලය ඉස්සරලා සිද්ධ කරපු වන්දනාමේ තුනුරුවන් වන්දනාමේ චෛත්‍ය වන්දනාමේ කුසලය බලවත්ව ඒ සද්ධාව එහෙම වඩලා තියෙන නිසා ඒක පස්සේ නිකන් ස්වභාවයෙන්ම අපිට මතක් කරලා දෙන එක කවුරු කියන්න ඕනේ නැහැ. ගෙදර ගිහිල්ලා මහන්සි වෙලා වැටිලා ඉන්නවා. ඒ ඉන්න වෙලාවටත් නිකන් හිතට එනවා මං අනේ වන්දනා කරගත්තා. අනුරාධපුරේ ගියා. සෝමාවතියේ ගියා. මහියංගනේ ගියා. දඹදිව ගියා. මං හොඳට වන්දනා කරගත්තා කියලා අර ඉස්සර වෙලා ඇති වෙච්ච සද්ධාව පසුව ඒක මේ උලුප්පවල දෙනවා. හරියට තව සිතුවිලි ටිකක් ගැම්මට මතුවෙන්න හොඳට අල්ලලා දෙනවා. ඒ ගතියට කියනවා මොකද්ද? අර ඉස්සර වෙලා තිබිච්ච ඉස්සර වෙලා පහළ වෙච්ච ශ්‍රද්ධාව ඉස්සර වෙලා කරපු වන්දනාමේ පින් සිතුවිලි ටික පස්සේ පස්සේ තව පින් සිතුවිලි හදන්ට ඒක බලවත් උපකාරයක් වෙනවා. ආන්න ඒ ස්වභාවයෙන්ම හිතාසෙන්ම මතුවලා එන ඒ උපනිස් උපකාරයට කියනවා උපනිස්සරය ප්‍රත්‍ය කියලා. ඒක කියනවා පුරිමා පුරිමා කුසල ධම්මා. හැබැයි මේ කුසල ධර්මයෝ කියන ඒවා ඔක්කොම නෙවෙයි. ඒකත් මතක තියාගත මේ ගරු කරලා ප්‍රධාන කරලා හිතා ගන්න දේවල්. ප්‍රධාන කරලා මේ ඇති කරගත්තා වූ ඒ සද්ධාදී ඒ ක්‍රියා තුලින් ඇතිවෙච්ච සද්ධාදී ගුණ ඊළඟට හැබැයි ඔක මේක මං උදාහරණයක් හැටියට මේ කියන්නේ. මේ ගරු කරන ඒ වාගේම අපේ හිතින් හොඳට බලවත් කරලා ගත්ත දේවල් වඩාගත් දේවල් තනේ අපේ හිතේ තිබෙන්නේ. ශද්ධාව එකක් බොහොම කැප වෙලා සිල් සමාදන් වෙලා තිබෙනවා. බොහොම ඕනෑකමින් බණ අහලා තිබෙනවා. බොහොම ඕනෑකමින් භාවනා කරලා තිබෙනවා. ඒ වගේම තමයි බොහෝම සද්ධාවෙන් හොඳ හැඟීමෙන් අපි දානි දීලා තිබෙනවා. ඒ වගේම සීල් රැකලා තිබෙනවා. ඊළඟට ත්‍යාගයේ වශයෙන් දන් දීලා තියෙන මේවා මේ වගේ පළපදියම් වෙලා මේ හිතට වැඩිච්ච ඒ ಗುಣ නැවත වතාවක් අපේ හිතට නිකන් පෙරලිලා ඇවිල්ලා මතුවෙලා ඇවිල්ලා තවත් ඒ වගේ කුසල ධර්ම හදන්ට උදව් වෙනවා උපකාර වෙනවා අන්න ඒකට කියනවා පුරිමා පුරිමා කුසල ධම්මා පළමු පළමු පහළ වෙච්ච කුසල ධර්මයෝ පසුපසු පහළවන්නා වූ කුසල ධර්මයන්ට ප්‍රධාන කාරණයක් වශයෙන් ප්‍රකපකති උපනිශ්‍රේ ධර්මයක් හැටියට උපකාර වෙනවා කියලා. මේ මේකේ තව එකක් තියෙනවා. කියන්නේ. ඒක මේ පින්වතුන්ට වටිනවා. දැන් ගොඩාක් බණ අහනවා වගේ. ගොඩාක් දානි දෙනවා වගේ. ගොඩාක් සිල් රකින්නවා වගේ. මේකේ ASCII තිබෙනවා අපේ මේ හිතවලට මතු කරලා දෙවන්නා වූ අපේ හිතවල කුසල ධර්මයන් තව තව එකන් ඉබේම ගලාගෙන එන්න හේතු බුහුත වන්නා වූ යම්කිසි ධර්ම ස්වභාවයක්. දැන් ඔය මේ අපේ ප්‍රඥාව වැඩෙන්න ඕන. අපේ අපේ ශ්‍රුතය වැඩෙන්න ඕන. ඒක තර වෙලා මෝරලා හොඳට වැඩෙන්න ඕන. ශ්‍රද්ධාවත් හොඳට වැඩෙන්න ඕන. ඊළඟට ශ්‍රුතේ ගති එහෙම නැත්නම් බණත් ගොඩාක් අහලා හිතලා මේව හොඳට වැඩෙන්න ඕන. දානෙත් පුළු පුළුවන් හැටියට දීලා වැඩෙන්න ඕනේ. ඒකට මේ අලෝභ චේතනාව, සීල චේතනාව, බණ ඇසීමේ චේතනාව, දන් දීමේ චේතනාව, ඊළඟට විපස්සනා සමත භාවනාව හැටියට වැඩපු ඒ චේතනාවල් මේ ඒවා බලවත් වෙන්නේ හොඳ හිත දාලා කරොත් විතරයි. හොඳට සකස් වෙන්න ඕනේ. හොඳට කුසලයක් කුසලයක් පස්සේ ඒක නිකන් ඉබේටම මතක් වෙලා එන්න. නම් හොඳට හයියට හදන්න ඕනේ. දැන් බලන්න මේ බර නැති බර නැති පුළුංගුලියක්. ඒ කියන්නේ අපි කොට්ටයක් වගේ අපි හිතමු කොට්ට දෙක තුනක් වගේ පුළුංගුලියක් ටිකක් මේ කොට්ටකට දාලා එහෙම නැත්නම් නිකන් තියාතිය. ඒක එහෙම පෙරලෙන්නේ නැහැ. හේතුව බරක් නැහැ. ඒක ඔහි කොට්ටේ වගේ කොතන හරි තියපු තැනක පෙරලෙන්නේ නැතුව තියෙනවා. හැබැයි යම්කිසි බර දෙයක් රවුම් වෙච්ච බර දෙයක් මොකක් හරි උඩකින් තිබුවොත් ඒක ඒකාන්තයෙන් පහළට පෙරලයක්. එහෙම ගතියක් තියෙනවනේ. ඒ වගේ අපේ හිතේ තියෙන්න ඕන කුසල ධර්ම වැඩෙන්න ඕන හරියට අපිට නැවත අපේ හිතට තව කුසල චේතනාවල් මතු කරගෙන හරියට ඉලිප්පිලා තව පස්සේ කුසල චේතනා ධර්ම චේතනා ඉලිප්පිලා මතුවලා එන තාලෙට අපි ලොකු ලොකු විදියට කරන්න ඒක ගරු ආරම්මන ගරු මේ කියන්නේ ගරු වැඩහින්දා ප්‍රධාන වැඩහින්දා අපේ ශ්‍රද්ධාදී දේවල් වඩා ගැනීමක්. එහෙම වුණොත් තමයි මරණාසන්න අවස්ථාවේදී පවා ප්‍රകൃතියෙම ශ්‍රද්ධාව ඉදිරිපත් වෙලා ඉන්නේ ප්‍රകൃතියෙම සීලය මතක් වෙන ප්‍රകൃතියෙම ස්වභාවයෙන්ම අලෝභ චේතනා එන්නේ එතකොටයි විදර්ශනා සිතුවිලි එන්නේ එතකොටයි ඒ වගේම බන අහපු දේවල් මතක් වෙලා එන්නේ පින් සිතුවිලි මතුවෙන්නේ එතකොටයි ඒක නිසා තමයි ඔය ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කරනකොට ඔය කියන්නේ ඥාන සම්පයුක්ත වෙන්න තරඟයට දානි දෙන්න යන්න එපා මාන්නෙන් දානි දෙන්න යන්න එපා තරඟ කරන්න එපා කුසල ධර්මයත් එක්ක ඒ වගේම ස්වාමින් වහන්සේලා බෙදන්ට යන්න එපා මෙහාඳුරු හොඳයි මෙහාඳුරු නරකයි මෙහාඳුරු සිල්වත් මෙහාඳුරු දුසිල්වත් කියලා එහෙම මනින්න යන්න එපා. හැම වෙලාවෙම Taman කර්මය කර්ම ඵලය විශ්වාස කරන හිත හොඳට හදාගන්න. ප්‍රසන්න හිත හදාගෙන වැඩ කරන්න කියලා කියන්නේ එහෙම කළොත් තමයි ඒක ප්‍රකෘති ප්‍රකෘති වශයෙන්ම ඊළඟට පස්සේ මතක් කරනකොට උපනිශ්‍රේ ස්වභාවයෙන් හොඳට කුසල් වැඩිනේ. ඔහොම තියෙනවා. ඒක නිසා මේ ප්‍රකෘති ප්‍රකෘති වශයෙන් ඇතිවෙන ධර්ම අපි හිත ඇතුලේ තියෙන්නේ. තව එකක් තියෙනවා මෙහෙම. මේ අපි හිතමු හොඳට පෝයක් දවසක හොඳට හඳ පායලා තියෙන දවසක රාත්‍රියක සිල් සමාදන් වෙලා භාවනාන යෝගීව බොහෝම නිෂ්කලංකව ජීවිතයක් රාත්‍රියක් ගත කරත් ඕක හොඳට හිතේ කැවෙනවා. ඒක ආරම්මන වශයෙන් තියෙන බව හැබෑව. හැබැයි එතනින් ලබාගත් සද්ධාව, වඩාගත් සද්ධාව පස්සේ මතක් වෙනවා. පස්සේ හොඳට මතක් වෙනවා. ඒ මතක් වෙනකොට මතක් වෙන වාරයක් වාරයක් පාසාම පුදුම කුසල චේතනාවල් නැවත නැවත පහළ වෙනවා. දැන් බලන්න කියනවනේ పూర్ව චේතනාව වගේම අපරචේතනාව තියෙන්න ඕන කියලා. අපරචේතනාව කියලා කියන්නේ කරපු දේ පිළිබඳව ආපස්සු හිතලා බලන්න හේතු වෙන සහ ඒ ඉස්සරලා එකකින් පස්සේ හොඳ හිතක් හදාගන්න හේතුන ඒ ගතියනේ. අපරචේතනා ඉස්සර වෙලා දෙයක් කරේ නැත්නම් අපරචේතනාව හදන්න බෑනේ. අපරයක් වෙන්නේ නැහැ පසුවක් වෙන්නේ නැහැ ඒක නිසා මේ ප්‍රපති උපනිශ්‍රේ පත්‍ය ඊටමත් වටිනා ඒ වගේම දැනගත යුතු ධර්ම කාරණයක්. ඔය කුසලයේ ධර්මයේ කුසලයේ හැටියට තමයි මතක් කරේ. ඒකක් තමයි දැන් මේ ඔකේ මහා ගොඩාක් තියෙනවා දැන් අපි මේ මේ කාරණේ එක්තරා ප්‍රමාණයකට මේ යන රවුමින් අපි කරගෙන යනවා. මේක තේරුම් අරගෙන ඊට පස්සේ නැවත වතාවක් අපිට උද්දේශ කාණ්ඩය සජ්ජායනා කිරීම වශයෙන් පවා සහභාගී වෙමින් සෑම මේක නැවත වතාවක් පොලිස් කරගෙන යන්න ඕන වෙනත් ක්‍රමයකට. මේ එක ක්‍රමයක්. මේක ඇවිල්ලා මාක් කිරීමක් වශයෙන් තමයි. මේ කියන්නේ උද්දේශ කාණ්ඩයනේ. නිදේශ කාණ්ඩයට එනකොට තව වැඩියෙන් තියෙනවා. දැන් බලන්න අපි මේ එක තැනක සඳහන් වෙනා මෙහෙම. දැන් කිව්ව ධර්ම පහක් සද්ධාව ප්‍රකෘති උපනිශ්‍රේ ගුණේ තිබෙන ධර්මයක්. සද්ධාව. ඊළඟට සීලය හොඳට අවංකවම කැපවීමෙන් සමාදන් වෙලා රැකපු සීලය පකති උපනිශ්‍රේ සීලයක්. ඒ කියන්නේ කුසල ධර්මයක්. හොඳ ඕනේ කමින් ඇසූ ධර්මය සුතය ඒක ප්‍රකෘති උපනිශ්‍රේ භාවයට හේතු වන ධර්මයක්. ඊළඟට ඕනේ කමින් දීපු දාණය කැපවීමෙන් කරපු දාණය උපනිශ්‍රේ ප්‍රත්‍ය වෙන ධර්මයක්. ඒ වගේම වැඩූ ප්‍රඥාව මේ මේවා මේ වගේ වැඩිලා තියෙනකොට දැන් බලන්න එක තැනක තියෙනවා සද්ධං උපනිස්සාය දානං දීති සද්ධං උපනිස්සාය දානං දීති ඒ කියන්නේ ශ්‍රද්ධාව හිතේ පිරීලා ඉතිරිලා තියෙනවා සද්ධාව උපනිස්සේ වෙනවා ශ්‍රද්ධා ගුණය කෙනාගේ වැඩි ඒ සද්ධාව කියන ගුණය මහ ගොඩක් ඉස්සර වෙලා කරපු දේවල් තුලින් වැඩිලා තියෙනවා. ඒක නිසා ඒක උපනිශ්‍රේ වෙලා ඊළඟට පස්සේ දානේ දෙනවා ඒ වෙලාවේදී පහළ වෙන්නේ අලෝභී චේතනා. ඒකට කියනවා දාන චේතනා, අලෝභී චේතනා. ඒක කාමාවචර කුසල කුසලයක්. ඒ පස්සේනේ කාමාවචර කුසලය පහළ වෙන්නේ දානේ දීමේ ක්‍රියාව ආශ්‍රයෙන් ඒ තුලින් දානේ දෙන වෙලාවේ ඒ අලෝභී චේතනාව ප්‍රධාන වෙච්ච අලෝභී ගතිය කුසලය පිරিলা තියෙන ඒ හිතටත් ඒ චෛතසික ධර්ම සමූහයටත් ඇත්තට ප්‍රකෘති වශයෙන් ස්වභාවයෙන්ම අර ඉස්සර වෙලා යෙදිච්ච ඒ වඩලා තිබෙන සද්ධාව හරි බලවත් හේතුවක් වෙනවා හරියට බලවත් හේතුවක් වෙනවා. මේකට මේ ගොඩාක් කියන්න පුළුවන් උදාහරණ. ගොඩක් කියන්න පුළුවන් ඔය සද්ධාවෙන් වැඩ කරපු අය ගොඩාක් ඉන්නවා. සද්ධාවෙන් මල් පුදුපු අය, සද්ධාවෙන් දානි දීපු අය, සද්ධාවෙන් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරපු අය. සද්ධාවෙන් ඔය පසේ බුදුරජාණන් වහන්සේලාට එහෙම ඒ දැකපු ගමන් දැකපු ගමන් ආර්යයන් වහන්සේලා හඳුනාගෙන එහෙම සලකන ගති. ඒවා ඒ වගේ වැඩිච්ච හිත. ඒ සද්ධාව නිසා පස්සේ පස්සේ හොඳට පෙරෙන ඉතිරෙන හොඳ කුසල් වඩන්න පුළුවන්. තව එකක් මෙහෙම හිතමු. මේ කාරණේ තේරුම් ගන්නටයි මේ කියන්නේ. චාතුර්මහා රාජික දිව්‍ය ලෝකයේ හොඳට සැප සම්පත් තියෙනවායි කියලා ඔය සංඛාර උප්පත්ති සූත්‍රයේ හරහා වගේ තේරුම් ගන්න. එහෙම නැත්නම් තවතිසා දිව්‍ය ලෝකේ යාමේ තුසිත දිව්‍ය ලෝකවල ඉතින් මෙහෙම මෙහෙමයි සම්පත් තිබෙන්නේ බෝධිසත්වවරුයි මෙහෙම ඉන්නවයි කියලා බණ ඇසීම තුලින් ඔන්න දැන් මේ කාරණේ අහගෙන තිබෙනවා. දැන් අහලා මෙයාගේ හිතේ සද්ධාව තියෙනවා වැඩිලා. ශ්‍රද්ධාව තිබෙනවා දැන් ඒ බණ ඇසීම තුලින් මේ ටික ලැබුණනේ. දැන් චාතුර්මහරජක දිව්‍ය ලෝකයට යන්ට උප්පත්ති වශයෙන් යන්ට තවතිසාවට උප්පත්ති වශයෙන් යන්ට යාමේ තුසිතේට යන්ට උප්පත්ති වශයෙන් යන්ට හේතු වෙන්නේ දානි දීම, සිල් රැකීම, භාවනා කිරීම කියලා ඔන්න දැන් බණින් අහනවා. ඒක ඇහුණෙන් පස්සේ මොකද කරන්නේ? හරි. මම මේ දානෙත් දෙන්න ඕන, වන්දනා කරන්න ඕන, පින්කම් කරන්න ඕන කියලා මෙයාගේ හිතට මහා පුදුම මේ කුසල චේතනාවල් පහළ වෙනවා. ඊළඟට මොකද කරන්නේ? හම්බ කරගත්ත දේවල් වලින් කොටසක් වෙන් කරලා ඊළඟපස්සේ ඒවා හොඳට පූජා කරන්න සුදුසු වෙන ආකාරයට සකස් කරගෙන ඒ වාගේම කදමලු වල යොදාගෙන දාගෙන දැන් මෙයා ආරාමයට හරි ස්වාමින් වහන්සලා වඩම්මලා හරි දැන් මේ දානේ දෙනවා. දැන් මේ දානේ දෙනවා කියලා කියන්නේ මොකද්ද? කායික ක්‍රියා ටිකක් විතරද? වාචසික ක්‍රියා ටිකක් විතරද නැහැ. මේක තියෙන්නේ මේ කායික ක්‍රියාවල් තිබුණත් වාචසික ක්‍රියාවල් සද්ද හැටියට තිබුණත් මේකේ ප්‍රධාන ක්‍රියාකාරී ස්වභාවය මනස හිත. ඔතන තමයි ඔය කුසල ධර්ම ටික පහළ වෙන්නේ. චිත්ත වීති වශයෙන් හෝ ඊළඟට සිත් සිත් වශයෙන් හෝ දැන් මේ පහළ වෙනවා කුසල ධර්ම මොනවද දාන චේතනා උපස්ථාන චේතනා දැන් මේවට කියනවා මොනවද කුසල ධම්මා මේ කුසල ධම දානි දෙන වෙලාවට කුසල ධර්ම අලෝභී චේතනා සහිත ඒ ජවන් හොඳට පෙරිලා පිරිලා ඉතිරිලා දැන් හැදෙනවා. දැන් මෙහෙම මේ ටික ඇතිවෙන්න මේ ටික ඇතිවෙන්න අර ඉස්සර වෙලා වැඩිච්ච සද්ධාවකුත් හොඳට තිබුණා. අනිත් එක තමයි දැන් හොඳට දැන් මේ දානි දෙනවා. ඊළඟට ওই කටයුතු ටික හොඳට සිද්ධ කරලා දැන් ස්වාමින් වහන්සේලාත් වැඩියා ආරාමෙට ගියා තමුණුත් දැන් පාඩුවේ නිස්කලංකව ඉන්නවා ඉන්නකොට අර කරපු වැඩේ ඒ දන් දීම වශයෙන් කරපු වැඩි දන් දීම වශයෙන් ඇති කරගත්ත කුසල චේතනා ටික හිතට නිකන් පින්තූර ගත වෙනවා වගේ එනවනේ ඉස්සරහා මතුවෙලා. මතුවෙලා මතුවෙලා එනේන වාරයේ නැවත නැවත වතාවක් අර සිත් පහළ වෙනවා. ආන්න ඒකට කියනවා මොකද්ද? ප්‍රകൃතියෙන්ම අර පසුව පහළ වෙන කුසල ධර්මයන්ට කුසල් සිත් වලට චෛතසික ධර්ම වලට මේවා උපනිශ්‍රේ වෙනවයි කියලා හේතු වෙනවයි කියලා කියන්නේ සද්ධාව නිසා දානීය දෙන ආකාරය. අනිත් එක තමයි සීලී රකින්න ආකාරය. සද්ධාව නිසා මේ සද්ධාව නිසා භාවනා කරන ආකාරය. මේ පසු පහළ වෙන්නා වූ දේවල් වලට හරියට උපනිශ්‍රේ වෙනවා. ඔය කිව්වේ මොකද්ද? කුසල ධර්ම හරහා. පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිශ්‍රේ ප්‍රත්‍යේ පච්චේන පච්චෝ. දැන් <clears throat> මරණාසන්න අවස්ථාවටත් ඔක බලපාන. මරණාසන්න අවස්ථාවේදී අපි ගොඩාක්ම වඩලා තියෙන දේ ගොඩාක්ම හිතලා තියෙන දේ ගොඩාක්ම අපේ මනසින් එක්කාසු වෙලා තියෙන දේ ටක් ගාලා ඉතින් යනවා පෙරලිලා යනවා ඒ පෙරලිලා යන්නේ අපි කුසලයක් වඩලා තිබුණා නම් අනිවාර්යයෙන්ම කුසල් වඩලා තිබුණා නම් සද්ධාව වඩලා තිබුණා නම් ඒක ඒකාන්තයෙන් උපනිශ්‍රේ වෙනවා. උපනිශ්‍රේ ස්වභාවයටපත් වෙනවා. තව කාරණයක් තියෙනවා දැන් බලන්න මතක ඇති මේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමකකින් එක්කෙනෙක් සිල් සමාදන් වුණා. ලංකාවේ පංචශීලයේ සමාදන් වුණේ. පන්සේ සමාදන් වෙලා ඒක ආරක්ෂා කරනවා මම මේ ස්වාමින් වහන්සේගෙන් පන්සේ සමාදන් වෙච්ච නිසා මම ආදරයෙන් රකින්නවා ගෞරවයෙන් රකින්නවා කියන ඒ හිතින් යුක්තව දැන් පංචශීලය ආරක්ෂා කරගෙන යනවා දවසක් දවසක් මේ පන්සේ සමාදන් වෙච්ච කෙනා කැලියා කැලේ යනකොට අහු වෙනවා පිඹුරෙකුට. අතේ ආයුධයකුත් තියෙනවා. කැපෙන කැත්තක් පිහියක් වගේ දෙයක්. පිඹුර වෙලා ගන්න. ඒ වෙලාවේ ඉබේටම එනවා හිතට මම අහවල් ස්වාමීන් වහන්සේගෙන් සේ සමාදන් වුණේ. ඒක නිසා මේ කඩන්න හොඳ නැහැ. කියන හිතවිල්ල එනවා. ඒක ඉබේ ආවේ. ඒක ඉබේම ගලාගෙන ආවා. අන්න ප්‍රකෘති උපනිශ්‍රේ. ප්‍රകൃතියෙන්ම ස්වභාවයෙන්ම ගලාගෙන නැහැ. ඇයි එහෙම වෙන්නේ? සීලේ සමාදන් වෙනකොට සද්ධාව හොඳට තර කරලා මෝරවාගෙන හොඳට උලුප්පවාගෙන තමයි හොඳ සිහියෙන් තමයි හොඳ සද්ධාවෙන් තමයි සමාදන්. ඒක නිසා සීලය අර සමාදන් වෙච්ච ගතිය නිසා ඒක පස්සේ අර අදිෂ්ඨාණයෙන් කටයුතු කරන්න හේතු වෙනවා උපනිශ්‍රේ වුණා. දැන් ඔය එකක්. තව කාරණයක් කියන්න. ඕනේ ඒ තමයි අකුසල පැත්තට ගියාම. අකුසල පැත්තට ගියාම ඒකෙ තිබෙනවා පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සේ පච්චේන පච්චු පළමුවෙන් පළමුවෙන් පහළ වෙන අකුසල ධර්මයේ පළමුවෙන් පළමුවෙන් පහළ වෙන අකුසල ධර්මයෝ පහ පසුව පසුව පහළවන්නා වූ දැවීම්, තැවීම්, කනස්සලු ආදි වශයෙන් ඇතිවන ඒ අකුසල ධර්මයන්ට උපනිශ්‍රේ වෙනවා. ප්‍රධාන හේතුවක් වෙනවා. දැන් ඔය තියෙනවනේ මේ ඒක කුසල පැත්තටත් තිබෙනවා අකුසල පැත්තටත් තිබෙනවා. දැන් පංචානන්තරිය කර්මය කරාට පස්සේ ඒක ඇවිල්ලා අකුසල අකුසල බරපතල අකුසලයක් නේ. මේ බරපතල අකුසලයේ සිද්ධ කරාම නැවත නැවත ඒ ගැන මතක් කරවන්න. නැවත නැවත ඒ අකුසලයේ සී ගන්නවන්ට. උපනිශ්‍රේ වෙන ගතියක් තිබෙනවා. හැම වෙලාවෙම උදේද දවල්ද හවසද මතක් වෙන සෑම වෙලාවෙම අකුසල චේතනාවක් පහළ වෙන්නේ. ඒකට කියනවා උපනිශ්‍රේ ස්වභාවය කියලා. බලවත් දෙයක් පළමු පළමු අකුසල චේතනාව එම නැත්නම් ඒ ද්වේෂ සහගත ධර්ම ඒ අකුසල ධර්ම පසු පසු ඒවට මහ විශාල උපනිශ්‍රේ ගතියක් ඇති වෙනවා. මේ යම්කිසි දෙයක් සිද්ධ කරනකොට ඒක අරමුණට තමයි යන්නේ සමහර වෙලාවට වැඩිපුර හිත දාලා කරනවා සමහර වෙලාවට නිකන් ඉබී කරනවා හැබැයි ඒ ඉබී කරන දේවල් වලින් නිකන් ඒ වගේ ඒ තරම් වැඩිමක් ඇති වෙන්නේ හොඳට හිතේ යොදලා කරොත් තමයි පසු ඒක මතක් වෙන ස්වභාවයටපත් වෙන්නේ ඊළඟට තියෙනවා දස අකුසල් වශයෙන් පංචානන්තරයේ කර්මය දස අකුසල් තව එකක් තිබෙනවා මෙන්න මෙහෙම අපි අකුසල වශයෙන් අකුසල පැත්තට හරවලා බැලුවම ඔය මේ ආහාර පාන ආහාර පාන වලත් මේ තිබෙනවා අපි හිතමු ලෝභ සහගත සිතින් යම්කිසි ආහාරයක් වැළඳුවා. පරිභෝග කරා, කෑව බිව්වා. ඉතින් ඊට පස්සේ ඒක ඉවරයි. දැන් දවසක් දෙකක් සතියක් කමාරක් ගියා. එකපාරම මතක් වෙනවා අර ඒ කෑම ආහාර පාන ඒ ඒ ගිය තැන්. අක්ගල මතක් වෙනවා. ඒක ඉබේ එනවා. ආන්න ඒ එන ගතිය ඇයි ඊට පස්සේ නැවත ඒකට ලෝභ හිතෙනවා. නැවත යන්න ඕනේ. දවසක යන්න ඕනේ. ආන්න එහෙම ලෝභ ගතියක් ඇති වෙනවා ඒ ලෝභයේ අකුසලයක් නේ. ආන්නේ අකුසලය හරි ලේසියෙන් අර ආහාරය මෙයාට මතක් කළ දෙනවා. අරමුණු වීම වාසේ. ඒ වගේම ඉස්සර වෙලා අර ඉස්සර වෙලා ලෝභ ගතිය ආහාරයට තැබුවේ නැත්නම් නැවත ඒක බලවත් වෙලා පස්සේ මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන්නේ කුසල පැත්තට තියෙන දේවල් පුළුවන් තරම් උපනිශ්‍රේ වෙන්න ආරෙන්න ඕන. බලවත් හේතු වෙන්න ආරෙන්න ඕන. බලවත් මූලික ධර්ම වෙන්න ආරෙන්න ඕන. අකුසල ධර්මයෝ සම්පූර්ණ අමතක වෙන්න ආරෙන්න ඕන. ඒ නිසා තමයි ඔය යම්කිසි දෙයක් අකුසල වශයෙන් මතක් වුණාම ඒ මතක් වෙන ඒවා පුළුවන් තරම් අමතක කරන්න කුසලයේ මතක් කරගන්න කියලා කියන්නේ නැවත නැවත නැවත නැවත අකුසලයේ මතක් වෙලා මතක් වෙලා මතක් වෙලා ගියාම ඒක පස්සේ පස්සේ පස්සේ පස්සේ ආසේවණියත් වෙලා මහා උපනිශ්‍රය ස්වභාවයක් බවට පත් වෙනවා. ඉස්සර වෙලා උපනි ඉස්සර වෙලා තියෙන දේනේ පස්සේ උපනිශ්‍රය වෙන්නේ ප්‍රകൃතියෙන්ම. පස්සේ ගලවන්න බැරි වෙනවා. ඒක නිසා ඒ තරමටම ඒ පසුව පහළ වෙන හිත්වලට අකුසල බලවත් වෙනවා. බලවත් උපනිශ්‍රේ වෙනවා. බලවත් හේතුවක් වෙනවා. තව එකක් තිබෙනවා මේ අපි හිතමු පුජ්‍යලෙක් යම්කිසි කෙනෙක් දැක්ක ඔය වන්දනාවට ගිය වෙලාවක හරි ඔහම මුණ ගැහෙනවා කෙනෙක්. මේ මුණ ගැහුණන් පස්සේ හරියම හොඳයි, ප්‍රියයි, මනාපයි, ලස්සනයි. ඉතින් කතා බහ කළා. දැන් ඉතින් හරි හොඳ ගතියක්. දැන් මේ පුජ්‍යලයා කෙරෙහි කාන්තාවක් හෝ පුරුෂයෙක් ළමයෙක් හෝ ළමයෙක් හෝ වැඩිහිටි කෙනෙක් හෝ කවුරු හෝ වේවා දැන් හොඳ ප්‍රියමනාප කෙනෙක් දැන් එයා දැක්කා ලෝභ සහගත සිතක් පහළ වුණා රාග සිතක් පහළ වුණා ඒ රාගයේ බලවත්ව ආවා හැබැයි ඒ රාගේ බලවත්ව, ලෝභකම බලවත්ව ආවන් පස්සේ ඊට පස්සේ සතියකට හෝ දෙයකට හෝ දවසකට අමාරකට පසුව පසුවත් අර පුද්ගලයා ගැන මතකය ඇති වෙයි. ඉස්සර වෙලා ඒ ගතිය, ඒ රාගය, ඒ ලෝභය, ඒ බැඳීම ඇති වුණේ නැත්තම් පස්සේ ඒක ඇති වෙන්නේ නැහැ. පසුව ඇති වෙන්න අර ධර්මය බලවත් හේතුවක් වුණේ ප්‍රකෘති උපනිශ්‍රේ ගතියක තියෙන නිසා. ප්‍රകൃතියෙම උපනිශ්‍රේ ගතිය. සමහරවට තරහ යනවා. තරහ යනකොට තරහව කියලා පහළ වෙන්නේ මනෝද්වාරික චිත්‍රයක් චිත්තයක් නේ දැන් ඔය තරහ සිත කියන එක පංචද්වාරික ආවජන නෙවෙයි. තරහ සිත අනිවාර්යයෙන් මනෝද්වාර ආවජන. එතකොට මනසේ පහළවන්නා වූ මේ සිතේ द्वේෂය එකපාරක් යම්කිසි කෙනෙක් පිළිබඳව යම්කිසි දෙයක් පිළිබඳ ද්වේෂය තරහව වෛරය ඇති වුණා නම් පස්සේ පස්සේ ටිකක් යනකොට මේක මේ වැඩෙනවා වැඩෙන්නේ වැඩෙනවා වගේම පස්සේ අකුසල වශයෙන් ඒ ද්වේෂය ඇතිවෙන්න ඉස්සර වෙලා ඇතිවෙච්ච ද්වේෂය බලවත් මේ බලපාන ඒකට කියනවා උපනිශ්‍රේ වෙනවයි කියලා බලවත් හේතුවක් වෙනවා ස්වභාවයෙන්ම මාන්නයත් එහෙමයි ඉස්සර වෙලා නිකන් මාන්නයක් ඇති වුණාන් පස්සේ පස්සේ ටික ටික යනකොට වැඩිලා ඊට පස්සේ මාන්නේ තර වෙනවා. තව එකක් තිබෙනවා මේ මේක ඇත්ත වශයෙන්ම අපි දැනගත යුතු දෙයක්. මේ උපනිශ්‍රය වෙන එක මේ ගොඩාක් තියෙන උපනිශ්‍රය වෙන කරුණු. දැන් අපි හිතේ පහළ වෙනවා යම්කිසි සැප වේදනාවක්. ඒ හේ වේදනාව හරිම හොඳයි. හරිම සතුටුයි. ඒ සැප වේදනාව ගොඩාක් විදීම් වශයෙන් ඇති වුණායින් පස්සේ නැවත නැවත නැවත නැවත ඔය පසුව පසුව පසුව පසුව ඒ සැප වේදනාව ඇති වෙන ලෝභ සිත් චෛතසික පහල කරන්නට හේතු වෙනවා. දුකත් ඒ වගේ. ආශ්‍රය කරන මිනිස්සුත් ඒවා. ඊළඟට කාපු බීපු ආහාර පාන ඒවා. ඊළඟට ගිය තැන් ඒවා. ওই විදිහට ඇති වෙනවා. අනිත් එක තමයි මේ කරපු තමන් හොඳ නරක. හොඳ දෙයක් කරා නම් ඒවා, නරක දෙයක් කරා නම් ඒවා පංචානන්තරයේ කර්ම වශයෙන් ඊළඟට දාන සීල භාවනාදි වශයෙන් ඒවත් බලවත් වෙනවා. තව එකක් විශේෂයෙන් කියන්න ඕනේ ඒ තමයි මේ දැන් ඔය අපි කතා කරනවානේ මේ අපි කතා කරනවා ඔය ගම රට කියලා. අපේ ජාතිය. ඔය ජාතිය කියන එක මාන්න මූලිකයි. මිනිස් කොට්ටාසයක් හැඳින්වීමට නමක් හසින් ගත්තන් පස්සේ ඒක නිකන් සාමාන්‍ය දෙයක්. හැබැයි මගේ රට, මගේ ජාතිය, අපේ රට කියලා ගන්නකොට ගන්නෙම මගේ රට කියලා ගන්නේ මම මට අයිති නොවන රටක් හැටියටත් මගේ මට අයිති නොවන ජාතියක් හැටියටත් තව එකක් ආධාර කරගෙනයි. මෙහෙම යම්කිසි බලවත් මේවට කියන ප්‍රඥප්ති. ඇත්තටම ಜಾතිය කියලා කියන එක පැනවීමක්නේ. ඉංග්‍රීසි ಜಾතිය, සිංහල ಜಾතිය, ඉන්දියානු ಜಾතිය ඔය විදිහට අප්‍රිකානුත් ඒ විදිහට ಜಾතියින් ඉන්නවනේ. ඒවා පැනවීමනේ ඔය ඕවා ප්‍රඥප්ති ධර්ම. ඊළඟට රටවල් වලට නම් තියෙනවා. ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නව ශ්‍රී ලාංකික, ජපානය, කොරියාව ඔය විදිහට ඒ රටවල් ඒව ප්‍රඥප්ති. ওই ප්‍රඥප්ති හේතු වෙනවා. ප්‍රඥප්ති මේ හේතු වෙනවා ඔය පස්සේ ඒ බලවත් සිත් පහළ වෙන්න. කුසල වශයෙන් හරි අකුසල වශයෙන්. අනිත් එක තමයි තව ප්‍රඥප්තියක් තියෙනවා ඔය මේ නම් ගම්. ඉගෙනගත්ත පාසල. දැන් අපි මම මේ විදිහට ඔක්ස්ෆර්ඩ් ගියේ කෙනෙක්. මම කේම්බ්‍රිජ් කෙනෙක්. මම රෝයල් කෙනෙක්. මම විසාකයෙන් කියලා අර ඒ ප්‍රඥප්ති කාරණා තිබෙනවානේ. ඒවා පස්සේ පස්සේ මතක් වෙනකොට කුසල වශයෙන් නෙවෙයි ඇත්තටම මාන්න මූලික නම් අකුසලමයි සිද්ධ වෙන්නේ. දෘෂ්ටි වශයෙන් අකුසල වශයෙන් මහ විශාල සිතුවිලි පහළ වෙනවා. ප්‍රකෘතියම සිද්ධ වෙනවා. ඒක නිසා කියනවා ඉස්සර වෙලා රාගසිතක් පහළ වුණා නම් ඒක පස්සේ රාගසිතක් පහළ වෙන්න බලවත් කාරණයක් වෙනවා. ඉස්සර වෙලා ද්වේෂසිතක් පහළ වුණා නම් පසුව ද්වේෂසිතක් පහළ වීම සඳහා බලවත් කාරණයක් වෙනවා. මාන්නය ඉස්සර වෙලා පහළ වුණා නම් රට ජාතිය ගම ඇති කියලා ඒකත් පස්සේ මේ පහළ වෙනවා. හැබැයි මෙතනදී එකක් කියන්න ඕනේ එහෙමනම් එහෙමනම් මේ අපිට රටක් අපිට ජාතියක් ඒක වැරදිද? ඒ රට ජාතිය ආගම ඌවාට යන්නේක මේ රකින්න යනවා කියන එක ඒව ගැන කතා කිරීම ඒක හොඳ නැද්ද එහෙම කරන්න ඕන නේද කියන ඒ ප්‍රශ්නේ එනවා. ඒක ඇවිල්ලා ලෝක ධර්මයක්. ඔය රටවල් රකින්න ගතිය ඌව ලෝක ධර්ම. ඕක ලෝකයේ පවත්වාගෙන යන්න තමයි රටක් අවශ්‍ය. ලෝකේ පවත්වාගෙන යන්නට ගමක් අවශ්‍යයි. ලෝකේ පවත්වාගෙන යන්නට ජාතියක් අවශ්‍යයි. නම්ගම් අවශ්‍යයි. පාසල් අවශ්‍යයි. වැඩ කරන විදිය අවශ්‍යයි. මේ මේ ධර්මයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන ලෝකවද්දන නෙවෙයි. ඕකින් ගැලවල යන්න රටට ආගමට ජාතියට නංගම් වලට ඒ වගේම කුලමල වලට බැඳිලා තිබෙන බැඳුම් ඊළඟට මේ එක එක තැන්වලට ලෝකයේ තියෙන දේවල්ට බැඳලා තියෙන ඌවගෙන් අයින් වෙලා යන්න කියන යන්න මේ කරන මාර්ගයේ පෙන්වන මාර්ගය තමයි මේකේ තියෙන්නේ. ඒක නිසා ලෝකයේ වශයෙන් තමයි ඔය තියෙන්නේ. හැබැයි මේ කියන්නේ ධර්මයක් හැටියට කියන්නේ මේ මේ හේතුඵල ධර්මයේ මිදලා යන්න මේවා උපකාර කරගන්න ආකාරය. තව එකක් තිබෙනවා තව එකක් තිබෙනවා බුදුරජාණන් වහන්සේ කාලේ අර පූතිගත්ත තිස්ස ස්වාමීන් වහන්සේට හැදුනා මේ ලෙඩක්. ඒ කියන්නේ ඇඟේ සම්පූර්ණ කුණු වෙන තාලෙට මහා හැදුනනේ අර කුෂ්ඨ රෝගයක්. ඒ වගේම හැම තැනම තුවාල හැදිලා ඇදිලා ඊට පස්සේ අර හන්දි හිටන් බිඳුණා කියනවනේ. ඒ ස්වාමීන් වහන්සේ කි. හැම තැනම ඌජාව ගලනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ දුක් විඳින ඒ පෝතිගත් තිසාඳුරෝ නාවල පිරිසිදු කරලා ශාරීරික වශයෙන් පහසුවක් සලස්සලා පසුව බණ දේශනා කරනවා. ඒ බණ දේශනා කළාම ඒ ධර්මය අවබෝධ කරගන්නවා. ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේ රහත් වෙනවා පිරිනවම් පානවා. පූජිතත් තිස්ස ස්වාමීන් වහන්සේ රහත් වෙලා පිරිනවම් පානවා. දැන් මේ රහත් වෙලා පිරිනවම් පාවට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ පූතිගත් තිස්ස හාමුදුරුවෝ මේ මේ වගේ දුක්ඛිත ජීවිතයක් ගත කරා දැන් උන්වහන්සේ ඉපදුනේ කොහෙද කියලා මොන ලෝකෙද බ්‍රහ්ම ලෝකෙද දිව්‍ය ලෝකෙද මනුස්ස ලෝකෙද ඒ වෙලාවේදී උන්වහන්සේ දේශනා කරනවා මේ පූතිගත් තිස්ස ස්වාමින් වහන්සේ කොහෙවත් ඉපදුනේ නැහැ කොහේවත් භවයකට අහුනේ නැහැ. උන්වහන්සේ නිවි ගියා. පූතිගත තිස්ස ස්වාමින් වහන්සේ නිවි ගියා. රහත් වුණා. නිර්වාණ ධාතුව අවබෝධ කරගත්තා. දැන් මේ කාරණය මේ මතක් කළා. භික්ෂුන් වහන්සේලා එතනදී අහන ස්වාමීනි මේ පූතිගත් තිස්ස හාමුදුරුවෝ ඔච්චර රහත් වෙන්න හේතු වෙච්ච ප්‍රධාන කාරණේ මොකද්ද? ඊළඟට මෙච්චර මේ රහත් වෙන්නට ඔච්චර පින්තියෙද්දි ශක්තිය තියෙද්දි මේ මේ වගේ දුක් විඳින්න හේතු වෙච්ච කාරණේ ප්‍රධාන කාරණේ මොකද්ද? මොකද්ද මේ ප්‍රධාන කාරණේ කියලා කියන්නේ උපනිශ්‍රේ ධර්මය. උපනිශ්‍රේ ධර්මය. මොකද්ද මේ ස්වාමීන් වහන්සේට රහත් වෙන්න උපනිශ්‍රේ වුනේ? මොකද්ද මේ ස්වාමීන් වහන්සේට දුක් විඳින්න උපනිශ්‍රේ දැන් මේ උපනිශ්‍රේ කියන කතාව මේ ඒ එකම ඒ දවසේම වෙන්න ඕනේ. ඊළඟට පස්සේ වෙන්න පුළුවන්. දවසකට පස්සේ වෙන්න පුළුවන් මතක් වෙනවා. සතියකට පස්සේ වෙන්න පුළුවන් මතක් වෙනවා. මාසයකට පස්සේ වෙන්න පුළුවන්. අවුරුද්දකට පස්සේ වෙන්න පුළුවන්. මරණාසන අවස්ථාවේදී වෙන්න බලවත්ව ඉස්සරහට යනවා කාගෙන ඉදිරිපත් වෙනවා. ඒ වගේ මේ පූජිගත තිස්ස ස්වාමීන් වහන්සේගේ ඒ රහත් වීමට බලවත් හේතු ප්‍රත්‍ය උනේ මොකක්ද? ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ මේ පූතිගත හතිස හාමුදුරුව මේ ඉස්සර බුදුරජාණන් වහන්සේ නමේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේදී කුරුල්ලෝ මරන්නා වූ මිනිසෙක් බවට පත් වෙලා ඉඳලා තියෙනවා. කුරුල්ලෝ මරනවා. මේ කුරුල්ලෝ මරන්නේ සම්භාවනීය අයට නිකන් සලකන්න කියලා. ওই රජවරුන්ට, මැති ඇමතිවරුන්ට ගමේ ඉන්න ප්‍රභූවරුන්ට උදව් කරන්න, තෑගි දෙන්න, ඒගොල්ලෝ සතුටු කරන්න මෙයා මේ ගොඩාක් පව් කරලා කුරුල්ලෝ එකතු කරා. කුරුල්ලෝ එකතු කරලා තියාගෙන ඉන්නවා. ඕන වෙලාවට මරණ මරලා දෙනවා. ඒ වගේම තව එකක් දැන් මරලා මස් කරලා ගිහිල්ලා දීලා තියෙනවා. තව එකක් කරලා තියෙන දැන් කුරුළු ගොඩාක් අහු වුණාම මරලා තිබුණා මරලා තිබ්බොත් එහෙම මස් කුණු වෙනවා. එතකොට පාවිච්චි කරන්න බෑ Tamanටත් නෑ වෙන කාටවත්. ඒක නිසා කරලා තියෙන්නේ ඒ සත්තුන්ගේ දැන් මරන්න නැතුව සත්තු ගේ පිහාටු කඩලා, තටු කඩලා, අත් කකුල් කඩලා ඔය දාලා ඉන්නවා. ඒ දාලා ඉන්නේ අකුසලයක් ওই වැඩේ කරන්න අකුසලයක් නෙන්නේ. ද්වේෂ චේතනා, ද්වේෂ සහගත හිත. එහෙම කඩලා දැම්මන් පස්සේ සතුන්ට පියාඹන්නත් බෑ, දුර යන්නත් බෑ. ඊට පස්සේ දවස්වල මරලා ඒ තෑගි දෙන්න ඒවා පුළුවන් ඒවා තෑගි දෙනවා. තමන් පාවිච්චි කරනවා, තමන් පාවිච්චි කරනවා. මෙන්න මේ වැඩේ බොහොම කරා. මේ පාප කර්මය ගොඩාක් එකතු වෙලා හිතේ ආසේන වෙලා ප්‍රත්‍ය වෙලා හේතු වෙලා දැන් තර වෙලා තිබෙනවා. දවසක් පසේ බුදුරජාන් වහන්සේ නම කොයි පැති පිණ්ඩපාත වෙදියා. පිණ්ඩපාත වැඩපු වෙලාවේ ඔය මතක් වුණා තමන් ගොඩාක් පව් කරා ඒ වාගේ මකුසල ධර්මයෙන් සිද්ධ කරා මම මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා ඒ පසේ බුදුරජාන් වහන්සේට දානෙ බෙදලා මේ මිනිස්සයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ සංසාර දුකින් මිදුණා ධර්මය අවබෝධ කරගත්ත මම මේ ස්වාමීන් වහන්සේට මේ දානේ පූජා කරනවා ඒ කාන්තෙන් මේ දානේ බලෙන් මට වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ අවබෝධ කරගන්න ලැබේවා කියලා ඔන්න ප්‍රාර්ථනා කරා. අන්න උපනිසරේ වෙන ධර්මය. දැන් මේ මේ ධර්ම මේ කාරණය මේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඉස්සරහ පිට රහත් වීමට උදව් වෙන උපකාර වෙන කාරණයක් වුණා. අනිත් එක තමයි ඒ කාරණේම නෙවෙයි. තව ගොඩක් තිබෙනවා. මේක එක උපනේසර වෙච්ච ධර්මයක්. එතකොට තව දැන් මේ ශාරීරික වශයෙන් දුක් විඳින්න උපනිශ්‍රේ වෙච්ච අකුසල ධර්මයේ තමයි ආන්න සත්තුන්ට හිංසා කිරීමේ කාරණා. බලවත් මහා බලවත් පීඩා දෙවන්නා වූ අකුසල කර්මය. ඒකෙන් සිද්ධ වෙන්නේ තව තව තව තව මේ ඉදිරිපත් වෙලා තලන පෙරණ ගතිය. දැන් මේ විදිහට විපාක වශයෙන් මානසිකාර වශයෙන් මේ පසු ඇතිවෙනා වූ ධර්මයන්ට අකුසල වශයෙන් කුසල වශයෙන් අව්‍යාකෘත වශයෙන් ඇතිවෙනා වූ ධර්මයන්ට විශාල බලවත් වූ කාරණයක් වෙන නිසා ඒකට කියනවා එතකොට උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා. දැන් මේ අපි මේ දක්වා කතා කරේ මොකද්ද? ප්‍රකෘති වශයෙන් ප්‍රකෘති පකති උපනිශ්‍රේ කියලා කියන්නේ තමන්ගේ හිතේ පහළවන්නා වූ කුසල වශයෙන් නම් සද්ධා ගුණය, සති ගුණය, විශේෂයෙන්ම සුතය, ඊළඟට සීලය, ත්‍යාගවන්තකම, ඊළඟට ප්‍රඥාව ඒවා. අනිත් එක අකුසල වශයෙන් නම් තියෙනවා ඔය රාග සිත්, ද්වේෂ සාගත සිත්, ලෝභ සාගත සිත්, මෝහය, මාන්නය, දෘෂ්ටිය ඒ වගේ සමහර වෙලාවට තියෙනවා මේ ප්‍රාර්ථනා ගතිය කියලා එකක් තිබෙනවා. ප්‍රාර්ථනා ගතිය කියලා කියන්නේ අපි බලවත් ප්‍රාර්ථනාවක් හිතේ තියාගන්න ඕනේ අහවල දේ මේ විදිහට වේවා මේ විදිහට මේ ආන්න ඒවත් පසු පසු පසු ඒවා සමහර ඒවා කුසලයි සමහර ඒවා අකුසලයි. ඒවා මතක් වෙනවා. ඒ කියන්නේ කෙටියෙන් සඳහන් කරගත්තොත් මේ උපනිශ්‍රේ ප්‍රත්‍යය කියලා කියන්නේ කලින් කලින් සිද්ධ වෙන දේවල් ඉබේම ඉබේම හිතට පාත් වෙලා ඉබේම ඉබේම හිතට මතු වෙලා මතක් වෙලා නෑ අකුසල් වශයෙන් හරි අකුසල් වශයෙන් හරි නාම ධර්ම පහළ වෙන්නා වූ ඒකට කියනවා උපනිශ්‍රේ ශක්තිය තිබෙන්නා වූ ධර්ම හිමත් උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා ඉතින් මම මේ වෙලාවේ මේ පින්වතුන්ට මෙන්න මේ උපනිශ්‍රේ ප්‍රත්‍යය පිළිබඳව විශේෂයෙන්ම දැන ගැනීමට තව මේ ඈඳියක් එක්කාසු කළේ. ඔකේ තියෙනවා මේ තව ඉතින් ඔය හිතන්ට මම ඒක කිතිය මතක් කළා පුද්ගලයා උපනිශ්‍රේ වෙනවා ඊළඟට භෝජනය ආහාර පාන උපනිශ්‍රේ වෙන ආකාරය ඊට පස්සේ ගිය තැන් ඇසුරු කරපු තැන් ඊට පස්සේ විශේෂයෙන්ම සම්භාවනීය පුද්ගලයෝ ඒ වගේ අයත් මතක් වෙනවා කාරණයක් හැටියට. පුද්ගලියොත් ඇති වෙනවා. කියන්නේ දැන් අපි හිතමු දැන් ඔය එංගලන්තේ පැත්තේ ගිහිල්ලා ඒ ඉන්න රජපෞලේ කවුරු හරි ඉතින් ගිහිල්ලා ඔය හම්බ වෙලා එහෙම වුණා නම් එහෙම ඒක පස්සේ නිකන් මතක් වෙනවා ඉබේට. ඒක බලවත් කාරණයක්. පස්සේ පස්සේ ලෝභ වෙන්න පුළුවන් ඇතිවිල්ල, ද්වේෂ වෙන්න පුළුවන්, කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්. ඒක නෙවෙයි. ඒව විස්තර වෙනවා වෙන වෙනම. නමුත් අර කාරණය පුජ්‍යලයක් හමු වුණා නම් ඒ කාරණය ප්‍රධාන කාරණයක් වෙනවා. ඒ නිසා මේ ටික තීරුම් අරගෙන ප්‍රകൃතියෙන්ම අපේ රාගසිත, ද්වේෂසිත, ලෝභසිත, මෝහසිත ඒවා අකුසල් වශයෙන් මේ උපනිශ්‍රේ වෙන ආකාරයත් ප්‍රකෘති වශයෙන් උපනිශ්‍රේ වෙන ආකාරයත් දැනගෙන ඒ වාගේම කුසල ධර්ම වශයෙන් සද්ධාවත් සීලයත් සුතියත් ත්‍යාගයත් ප්‍රඥාවත් අනිත් ධර්මනුත් ප්‍රාර්ථනා ගතියත් ඒ වගේම කුසල වශයෙන් ඒවත් උපනිශ්‍රේ වෙන ආකාරයේ තේරුම් අරගෙන උපනිශ්‍රේ නොවන්නා ඒ වාගේම කිසියම් ගැටීමක් හැලහැප්පීමක් නැති සාන්ත ස්වභාවයෙන් අතිසුන්දර වූ. ඒ වගේම කිසිම කෙනෙකුට අපි ගිය අහක් දැනගන්නවත් නැති. කිසිම කෙනෙකුට ලෝකයේ අපි ගිය තැන නිවි ගිය තැන අල්ලගන්න බැරි. එකම ධර්මය. නිර්වාණ ධාතුව, ඒ නිර්වාණ ධාතුව ඒ කාන්තෙම සෑම දිනාටම සුවසේ ප්‍රත්‍යක්ෂ වේවා අවබෝධ වේවා මේ ධර්ම කතා කිරීම තුළින් මේ ධර්ම මානසිකාරය තුළින් ඇතිවෙන්නා වූ මතුවෙන්නා වූ කුසල ධර්මයන්ගේ බලයෙන් සෑම දිනාටම ඒ නිවිච්ච සාන්ත වූ නිර්වාණ ධාතු ස්පර්ශ වේවා නිවනින් සෑම දිනාගේම සිත් නිවේවා කියලා මෛත්‍රියෙන් අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි මේ වෙලාවේදී මේ පින්වතුන්ට යම්කිසි දෙයක් අහන්න කියන්න ප්‍රශ්න වශයෙන් ගුණ වෙලා තිබෙනවා නම් මේ ඉදිරි විනාඩි කිහිපය තුළ අපි ධර්ම ප්‍රශ්න වලට උත්තර හොයාගන්න අපි මහන්සි ගන්නවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාමණේර අනන්ත ප්‍රමාණ පින් ඔබ වහන්සේ මේ අද පැහැදිලි කිරීමත් අපිට පසුගිය සතියේ කළ පැහැදිලි කිරීමට යම් කිසි ඉදිරිකින් අපිට තේරුම් ගන්න උදව් වුණාද ඉතින් මම කැමතියි කල්‍යාණ මිත්‍රයන්ට යොමු වෙන්න අද දේශනාවත් ඒ වගේම පසුගිය කතිකේ දේශනාවත් සමග යම් කිසි තවදුරට කරුණු වත් කරගන්න ඕන නම් අවශ්‍යතාවය තියෙනවා නම් ඒකට අවස්ථාව තියෙනවා අදහසකින් හෝ ප්‍රශ්නයකින් යොමු වෙන්න පෙරවන් සර්ණයි අවසරයි යතුරුනේ අවසරයි ස්වාමීන් වහන්සේ මෙතෙන්දී මතුණු කාරණානුව තවත් කාරණයක් තියෙනවා ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එකයි අවිද්‍යා උපනිෂ සංඛාරා කියන එකයි අතර තියෙන සම්බන්ධය හරි වෙනස්කම හරි පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද හඳුරන්නේ අවිද්‍යාව අවිද්‍යා පත්‍යා කියලා කියනවා අවිද්‍යා හේතු කියලා කියනවා. අපි පටන් ගත්තෙත් මේ වැඩේ හේතු වශයෙන් ගිහිල්ලා මෙහෙම තියෙනවා මේ අවිද්‍යාව ධර්මය ධර්මවලට ප්‍රත්‍ය වෙන ආකාරය පාරවල් දෙකකින් කියනවා. එකක් තමයි ෂණික පාර අනිත් එක තමයි දීර්ඝ පාර. එහෙම නැත්නම් නානාක්ෂණික අවස්ථාව. මේ අවිද්‍යාව කියන එක තනියෙන් හටගන්නේ නැහැ. තනියෙන් මතුවෙන්නේ නැහැ. ඒක තවත් සහයෝගී සම්පයුක්ත ධර්ම එක තමයි පහළ වෙන්නේ. ඒ වෙලාවට හිතයි චෛතසික ධර්ම සමූහයකුයි මේ අවිද්‍යාවත් අවිද්‍යාව කියලා කියන්නේ මෝහ චෛතසිකේනේ. දැන් මේ මෝහ චෛතසිකය පහළ වෙනකොට ඒ වෙලාවේ අපි හිතමු ලෝභය කියලා. ලෝභ සිතේ ලෝභ සිතේ අවිද්‍යාව තියෙනවා. තියෙනවා. ලෝභසිතේ අවිද්‍යාව කරන්නේ අර අර ලෝභ කරන එකට උදව් වීමක් හැටියට අරමුණ යථා ස්වરૂපයේ තේරෙන්නේ නැති වෙන්න තියෙන එකනේ. එතකොට ලෝභය වෙන්නේ. එතකොට එතන තිබෙනවා ලෝභයයි අවිද්‍යාවයි. අනිත් චෛතසිකේ ධර්මිනු. එතනදී කියන්නේ නෑ මෝහපච්චයා මෝහපච්චය කියලා කියන්නේ ඒක අවිද්‍යාව තමයි තියෙන්නේ. දැනුවත් නැතිකම හරමුණ. ඒකනේ ලෝභ වෙන්නේ. එතකොට ඒක සිද්ධ වෙන්නේ එක වෙලාවෙ. ඒ මෝහය අවිද්‍යාව නමින් ලෝභයට ප්‍රත්‍ය වෙනවා අනිත් ධර්ම වලට ප්‍රත්‍ය වෙනවා. ඒක වෙන්නේ එක වෙලාවෙ. ඒකට කියනවා චිත් ඒක චිත්තක්ෂණයක පටිච්ච සමුප්පාදේ බලන හැටි කියලා. දැන් ඔතනදී ප්‍රත්‍ය ධර්ම තියෙනවා. ඔතනදී ප්‍රත්‍ය ධර්ම තිබෙනවා. ඒ ප්‍රත්‍ය ධර්මයේ තමයි හේතු ප්‍රත්‍ය තියෙනවා. හේතු ප්‍රත්‍ය. හේතු කියලා කියනකොට හේතු දෙකක් තියෙනවනේ. මෝහ හේතුව තියෙනවා. ඒකට තමයි අපි අවිද්‍යාව කිව්වේ. ලෝභ හේතුව තියෙනවා. මේ හේතු දෙක මුල් වශයෙන් මූල ධර්ම වශයෙන් ප්‍රධාන ධර්ම වශයෙන් අනිත්‍යයිසිකයන්ට සිතට අරමුණේ කිඳා බහැලා ඉන්ට අරමුණේ රැඳෙන්න අරමුණේ හොතට මුල්ලල්ලන්ට හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා ආන්න ඒකතිය කියනවා අනිත් එක තමයි දෙවෙනි පාරට දෙවෙනි පාර කියලා ඔක කිව්වේ ඔක සහජාත වශයෙන්. ඒක චිත්තක්ෂණයක සහජාත ධර්ම හැටියට අනිත් ධර්මයේ තමයි මේ අනිත් ධර්මයේ තමයි මේ වෙලාවේ මේ වෙලාවේ හිතක් පහළ වෙනවා. ඒක ලෝභ සහගතයි. අපි ලෝභ ලෝභ සහගතයි වගේම මෝහයෙන් පිරලා තියෙනවා. එතකොට මේක අවිද්‍යාව අවිද්‍යාවක් තියෙනවා. මොහේනි අවිද්‍යාව. එතකොට ඒක දැන් පහළ වුණා. ඉතින් යම්කිසි දෙයකට ලෝභ කරා, මෝහයක් තිබුණා. දැන් ඉතින් හිත එහෙම යටලා ගියා, යටලා ගියා. හැබැයි ගියාට ඒ ගියේ නිකන් නෙවෙයි. ගියේ එනර්ජි වඩලා ගියේ. එනර්ජි හදලා. නිකන් මේ බීජයක් බීජයක් හදලා ගියේ. ඊට පස්සේ ඒක තව ඉස්සරහදී කොතනකදී හරි තලයක් හැටියට ඉස්සරහට රෝපණය වෙන විපාකේන. ඒ විපාකේ නිකන් ආපු එකක් නෙවෙයි. ඒ විපාකය අර අවිද්‍යාව හින්දා හදාපු ශක්තියෙන් ආපු එක. ඒක නිසා නානා චිත්තක්ෂණීකයි. තවත් එකක් තිබෙනවා නානා චිත්තක්ෂණීකයි කියලා කියන්නේ ඉස්සර වෙලා අවිද්‍යාව වැඩ කරා යම්කිසි දෙයකට ඒ වගේම තමයි ඒ අවිද්‍යාවෙන් හදාපු දේ මෙතනදී ටක් ගාලා පැලවිලා ආව විපාකය. ඒක නානා චිත්තක්ෂණික හැටියට කර්මයයි ඊළඟට විපාකය. එතනත් පටිච්ච සමුප්පාදේ තියෙනවා. ඒක හරි පැහැදිලි ඔය අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියන තැන හරි ලේසින් ඔය සිහියෙන් නුවණින් අපි හිතලා බලනකොට හොඳට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. තව මේකේ තියෙන එකක් මේ මේ ඔය උපනිශ්‍රේ ගතිය තිබෙනවා මෙතන කියන්නේ උපනිශ්‍රේ ගතිය ඉස්සර බලවත් කියන එකයි. අවිද්‍යාවට නිකන් යන්තම් යන්තම් නෙමෙයි මහ බලවත් විදිහට ඇති වුණා නම් රාගය බලවත් විදිහට ඇති වුණා නම් ද්වේෂයත් බලවත් විදිහට ඇති වුණා නම් ආන්නේ බලවත් එක පස්සේ ඇතිවෙනා වූ සිතුවිල්ලට උපනිශ්‍රේ ස්වභාවයෙන් උපනිශ්‍රේ ගතියෙන් ප්‍රත්‍ය වෙන හැබැයි හැමදේම උපනිශ්‍රේ වෙන්නේ නැහැ. හැම වෙලාවෙම උපනිශ්‍රේ උපනිශ්‍රේ වෙන්නේ නැහැ. ඒක වෙන්නේ එක වෙලාවක පමණයි. ඒක නිසා මේ ඒක චිත්තක්ෂණයක වශයෙන්ුත් අවිද්‍යාව අනිත් ධර්ම වලට පටිච්චසමුපාදේ වශයෙන් ගත්තයින් පස්සේ සහජාත ස්වභාවයෙන්ුත් උදව් වෙනවා ප්‍රත්‍ය වෙනවා උපකාර වෙනවා නානා චිත්තක්ෂණයක වශයෙන්ුත් උදව් වෙන උපකාර වෙන ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙනවා. මේ විදිහටයි ඒක ගැන සිටිය යුතු වන්නේ. තෙරුවන් සරණයි. Buon pinzana, තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ සිදු දිනාත්ම දෙවන් සරණයි. නමලහස වාසේ අපිට ලස්සනට කරුණු පැහැදිලි කරලා පෙන්නවා මේ තේක බල කියන්නේ සද්දාසිර සති ඡාග ප්‍රඥා ඒවා එක කාර්යවල ලක්ෂණ පැහැදිලි කරලා තියෙනවා කොහොමද ප්‍රකෘති අපිට ප්‍රත්‍යයෙන් පස්සේ වෙන්නේ කියලා එතකොට ස්වාමීන් වහන්සේ අවසානයේ තියෙන සීක ධර්මයක් හැටියට මේ ප්‍රඥාව කියන එක මේ ප්‍රඥාව පහන් කරගන්න ප්‍රඥාව කියන එක ලබා ගන්න මේ අපිට මේ බුදු දහම හස්තේ දේශනා කරන මේ වුණු ලෝකෙම මිදෙන්න කියන්නේ දිව්‍ය ලෝකවලට යනවා අරූප භක්ම ලෝකවලට නැත්නම් රූප භක්ම ලෝකවලට යනවා නැතින විදිහකට ප්‍රඥාව දියුණු කර ගන්න විදිහට බලන්න නම් කොහොමද මේ ප්‍රනිත්පත්ති ප්‍රකෘති මේ පත්‍ය පත්‍ය දෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් අපි පැහැදිලි කරලා දෙන්නත් මම තවන්නත් ඒකම දැන් අපිට ධර්මයේ තවත් කෙනෙක් දෙන්නට තේරුම් ගන්න තියෙනවා මේ අතිපායති වා 50 ප්‍රතිපත්තිතා හෝටි කියලා. ඉතින් පනවාගත්ත කයක් නෙතින ජීවිතය. ඒත් ඒ අනුව කොහොමද සාමනාස ඔය දැන් අද ඉගෙන ගත්තා මේ සත්‍ය ධර්මයේත් ඒක ගලපලා ප්‍රඥාව දිනු කරගන්න නිවන ඒ කියන්නේ වාස්තව ශෛලින විදිහට බලන්න ස්වාමීන් ඒක මෙහෙමයි ප්‍රඥාවේ තිබෙනවා දැන් උපනිස්ස උපනිස්රේ වෙනවා කියලා කියන්නේ මොකද්ද? බලවත් ලෙස අනිත්‍යයකට බලපෑමක් වෙනවා උපකාර වෙනවා කියන එක. එතකොට ප්‍රඥාවටත් ඒක වෙනවා. ප්‍රඥාවේ තිබෙනවා අවස්ථා තුනක්. ප්‍රඥාවේ අවස්ථා තුනක් තියෙනවා. අවස්ථා තුනේ එක අවස්ථාවක් තමයි මේ අදත් ක්‍රියාත්මක වෙන්නේ. මේක ඉස්සෙලත් උනා අදත්. එතකොට මේ අද වෙන්නේ මොකද්ද? මේ අහගෙන ඉන්නා වූ අපි හැම එක්කිනාගේම හිතවල සුතමේ ඥානේ සුතමේ ප්‍රඥාව හැදෙනවා. සුතමේ ප්‍රඥාව හැදෙන්නේ බණ අහන නිසා. දැන් බණ අහලා දැන් මේ සුත්තමේ ප්‍රඥාව ඉතින් ඔය දැන් මොකක් හරි දැනුමක් ලැබුණා මොන මොන හරි ඒ උපනිශ්‍රේ ස්වභාවය සම්මාදිට්ඨිය හේතු වෙන තාලේ ඔය ටික දැන් අහගන්න. අහවන් පස්සේ අහපු දැනුම ආ මේක මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ කියලා හිතේ යම්කිසි ඡායාවක් මැප් එකක් ඇඳලා තියෙනවා. දැන් ඉතින් අප බණත් නවත්තනවා. නවත්තලා ඉතින් මම මෙහෙන් විවිධ ගන්නවා ඊට පස්සේ අනිත් අය ඒ තමන්ගේ කටයුතු වල නිරත වෙනවා. දැන් සුතමේ ඥානයේ වශයෙන් ගත්ත ටික හරි ඒ ඒ යම්කිසි දැනුමක් යම්කිසි ඥානයක් ඊළඟට දැන් Taman නිකන් ඉන්න වෙලාවෙ හිතනවා මේක මෙහෙම කිව්වා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා මෙහෙමයි කියලා දැන් Tamanගේ ආධාර කරුණු ජීවිතයේ කරුණු ඒ ටික ඔක්කොම දාගෙන දැන් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරගෙන යනකොට තව හොඳට ගැළපිලා වැටහිලා ඉලිප්පිලා මතුවෙලා තේරෙනවා. ඒකට කියන චින්තනය වෙනවා කියලා. මානසිකාරය වෙනවා, චින්තනය වෙනවා, සමර්ශනය වෙනවා. ඒකට කියන චින්තාමය ඥානය කියලා. මේ චින්තාමය ඥානෙන් කරුණු කරුණු කරුණු ගලපලා ගන්න ගතිය තියෙනවා. නිවැරදිව හොඳට ගලපලා ගන්න. හැබැයි ඊළඟට තව නෑ. මම හොඳට භාවනා කරන්න සමතේ ටිකක් වඩා ගන්න ඕනේ මෛත්‍රිය වඩන්න ඕනේ මේක කොහොම හරි කර ගන්න ඕනේ කියලා කැප වෙලා භාවනා වැඩසටහන් වලට යනවා තම තමන් පුළුවන් විදිහට භාවනා කරනවා ආනේ එහෙම කරනකොට ඒකට කියනවා භාවනා ඥානය කියලා. දැන් මේ බලාගෙන ගියාන් පස්සේ දැන් කෙනෙකුට හිතට දැන් ඔය අපි හිතමු වාහනේ පදවාගෙන යනවා. එහෙම නැත්නම් ගෙදර මොකක් හරි වැඩක් කරනවා. එකපාරම මතක් වෙන මේ මලක් ගැන කිව්ව නේද කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මෙහෙම වුණා මෙහෙම වුණා කියලා. දැන් ඒක ඊට පස්සේ ඒට ඒක මතක් වෙච්ච ගමන් ඒ අනුසාරයෙන් හිතාගෙන හිතාගෙන හිතාගෙන ධර්ම මනසිකාරයක් සෑහෙන විදිහට යනවා. එහෙම ධර්ම මනසිකාරයක් බලවත් විදිහට හදන්න පුළුවන් සිතුවිල්ලක් වෙන්නේ ප්‍රඥාව කියන එක ඉස්සරලා සුතමේ ඥාණයෙන් ගැටගසාගෙන තිබිච්ච ඉඳලා. ඒක නිසා සුතමේ ඥානය භාව චින්තාමේ ඥානයට චින්තාමේ ඥානෙ භාවනාමේ ඥානෙට වැඩිම වශයෙන් උපකාර වෙනවා. ඒ වගේම සද්ධාව. සද්ධාව උපකාර වෙනවනේ දැන් දැන් බලන්න සමහර අය ස්වාමින්වහන්සේලා ගාවට යන්නේ මේ පැහැදීම නිසා. ධර්ම අවබෝධය නිසා නෙවෙයි. පුද්ගල පැහැදීම නිසා යන්නේ. බුදුරජාණන් වහන්සේ ගාවටත් ගියේ නිකම් ඒ පුද්ගල පැහැදීමට නෙගියේ. ඥාතිවිත්තේ නිසා, සම්භාවනීය නිසා, සාක්‍ය කුලෙන් මාන වෙච්ච හින්දා, රජකුමාරයෙක් හින්දා ওই කරුණ හින්දා මාත් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඕනේ කියලා යනවා. ඒ ප්‍රසාදේ නිසා යනවා. පස්සේ බණ අහනවා. ඒ ප්‍රසාදේ කියන්නේ සද්ධාව. සද්ධාව ගියාට පස්සේ ඒක නිසා සීලය, ඒක නිසා සුතේ ඊළඟට ප්‍රඥාව. අන්න වැඩෙන්න තමයි. ওই විදිහටයි මේක උපනිශ්‍රේ වෙන්නේ. පස්සේ පස්සේ ප්‍රඥාවට පස්සේ පස්සේ සීලයට පස්සේ පස්සේ සුතේට මේවා ශ්‍රද්ධාව කියන එක පැහැදීම මාත්‍රේ උපනිශ්‍රේ වෙනවා බලවත් ප්‍රත්‍යක් වෙනවා ඔන්න එකක් හැබැයි ඒක කිව්වා හැබැයි මට දෙවෙනි කාරණේ නම් මේ පොඩි හැපිල්ලක් තියෙනවා හිතේ අර සතිපට්ඨානික කාරණේ ඒකේ කිව්වා මොකද්ද මේ කොතනින්ද පටන් ගත්තේ ආනත මම කියේ අත්‍යකායිතිවා කනස්ස සත්‍ය ප්‍රතිපත්තා හොති කියලා. ඔව්. ඒ සත්‍යන එතන කර පනාගත්ත කයක් කියන එක දෙකන්නේ පිටිය. එතනදි කියන්නේ ඒක විපස්සනා තනක්. ඒක කායානුපස්සනාවේ හැටියට ඒක මේ විපස්සනා කරන හරියක් ඒ කියන්නේ ගැඹුරු විපස්සනාවක්. ඒකෙන් කියන්නේ අත්තිකායෝති වා පන අස්ස අත්තිකායෝතිවා පන අස්ස සති පච්චු පට්ටිතා හෝති කායක මා කාය කයක් හෙවත් කාය මාත්‍ර මෙතන කියන්නේ ඇඟ කියන එක උස කයක් කියන ඔතෙන්ද යනකොට මේ කය කියන එක ආමන්ත්‍රණය කරනවා හරි අමුතු විදිහට උස කය මහත කය සුදු කය, කළු කය. ඒ කියන්නේ ඇඟ කියන එක. ওই ලෝක වශයෙන් අපි කය කය කය කියලා කියන්නේ ඇඟ. යම්කිසි ෆ්‍රේම් එකක්, යම්කිසි ලොට් එකක්. දැන් මේ බණෙත් උක තියෙනවා. අපේ කය, මගේ කය, ඊළඟට ශරීරය කියන වචනේ පාවිච්චි කරනවා. හැබැයි මේ කය, කය, කය කියන්නේ කොහොමද ගිහිල්ලා මේ පස්සේ පඨවි කය ආපෝ කය තේජෝ කය වායෝ කය ඔය විදිහට ආස්වාස කය ප්‍රස්වාස කය ඔබ සිල් වෙලා යන අවසානයේදී අපි ඉස්සර වෙලා භාවනා පටන් ගන්නකොට පටන් ගන්න නිසා භාවනාවට යනකොට යන්නේ කෙස් කළු පාට දිග කෙස් තිබෙන්නා වූ රතු පාට උස මහත කයක් තිබෙන කෙනෙක් හැටියට තමයි භාවනාවට පටන් ගන්න. දැන් ගිහිලා වාඩි වෙලා භාවනා කරගෙන භාවනා කරගෙන යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා උස ගතිය හලව දානවා. පාට ගතිය හලලා දානවා. තද ගතිය මේ මහත ගතිය හලලා දානවා. අර මේ කිස් දිගයි කළු පාටයි ඒව හලලා දානවා. දැන් කරන්නේ මොකද්ද? ඊයර ඒවට දාලා තිබෙනා වූ පින්තූර ටික හලලා හලලා හලලා අයින් කරලා පඨවි කයේ නවතින. ආපෝ කයේ නවතින. තේජෝ කයේ වායෝ කයේ නැවතිලා දැන් මෙව්වත් කය තමයි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕය මෙව්වා සියුම් වෙච්ච කයවත්. මේවා රූප ධර්ම. හැබැයි ඒ ටිකට එතෙන් ගිහිලා අමතන්නේ toy විදියට. ඒ නිසා අවසානයේදී බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියා. බෙදාගෙන ගිහිල්ලා මෙයාට තේරෙනවා අත්තිකායෝති රූප වශයෙන් යම්කිසි කායික මාත් කය මාත්‍රයක් තියෙනවා. කාය මාත්‍රයක් තිබෙන අත්තිකායෝතිව පන පන කියන එකේ ඒක ඇවිල්ලා මේ වනායි කියන එක එකේ එච්චරයි අස්ස ඔහුට සීය පිහිටනවා. කයක් මාත් කායික මාත්‍රයක්, ඇඟ මාත්‍රයක්, රූප මාත්‍රයක් පමණක් මෙතන තියෙනවා කියලා යම්කිසි සීයක් පාතිනවා. සති පච්චුපට්ඨිතා හෝති. සීය ඔන්න ඕන් වෙලා පච්චුපට්ඨිතා කියලා කියන සීය ඕන් වෙලා සිහිය පිහිටලා තිබෙනවා. යාවදේව ඥානම් අත්තාය. ඔය ඥානමත්තාය කියලා කියන්නේ යාවදේව තවදුරටත් ඉස්සරහට යාවදේව ඥානං අත්තාය ඥානේ දියුණු වීම පිණිස පතිස්සති පතිස්සති මත්තාය කියලා කියන්නේ තව තව ඉස්සරහට සිහිය තව ගැඹුරට දියුණු වීම පිණිස ඥානං අත්තාය සතිම් අත්තාය සතිමත්තාය කියන්නේ ඒකයි පතිස්සති මත්තාය කියන්නේ ඥානමත්තාය පතිස්සති මත්තාය කොහොම තියෙන්නේ මේ අත්තිකායෝති වාපන සත්‍ය සතිපච්චපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිශ්චිතෝ අනිශ්චිතෝච වේරති දැන් බලන්න මේ ඔය ඥානමත්තාය පතිසති මත්තාය කියලා කියන්නේ දියුණු සති සම්පජඤ්ඤ දෙකනේ. ඥානය කියන්නේ සම්පජඤ්ඤය, සතිය කියලා කියන්නේ සතිය. ඒක වැඩිච්ච සතිය. දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ සති සම්පජඤ්ඤනේ. සිහිය නුවණනේ. නැත්නම් දැන් මේක කියාගෙන යන විදිහට තියෙන්නේ නුවණ සිහිය. සම්පජඤ්ඤ සතිය. සත් ප්‍රඥාවත් වැඩි වැඩිච්ච ප්‍රඥාවක් සඳහා වැඩිච්ච සිහියක් සඳහා දැන් බලන්න වැඩිච්ච ප්‍රඥාව වැඩිච්ච සිහිය වෙනකොට මේ හිතේ හැටි හිතේ හැටි තමයි හේතු දාන්නේ හේතු වෙන්නේ හේතු වෙනවා කියලා කියන්නේ මේ නිශ්චිත කියලා වචනයක් තියෙනවා නිශ්චිත කියන්නේ මොකටද හේතු වෙනවා කියන එක නිශ්චිත මේක නිසා හැඳක් මොකද්ද පුතු පුටු ඇන්දට හේතු වෙනවා. ඔන්න පුටු ඇන්දට නිස්සය නිස්සිත වෙනවා. ඊළඟට ඇඳට හේතු වෙනවා. බිත්තියට හේතු වෙනවා. ඉතින් හැම වෙලාවෙම කාගේ හරි මේ කාට හරි හේතු වෙනවා. ඊළඟට තාප් එකට හේතු බැම්මකට හේතු වෙන ওই විදිහටනේ හේතුවක් කියලා කියන්නේ. දැන් අපි කියනවනේ දැන් මිනිස්සු කියනවා ඔක ඔක් කරගන්න. වසන්ත මහත්මයා මයික් ඔෆ් කරගන්න. දැන් අපි කියනවා දැන් මිනිස්සු මිනිස්සු මෙතනින් අයින් වෙලා යනවා. ඕන්න මෙයා ගිහිල්ලා අන්න තව තැනකට හේතු වෙලා කියන්නේ ඒ කියන්නේ තව එකකට හිත බඳලා කියන එකයි. මේ හේතුවේ දාන්නේ මාත්‍ය කරුණ තුනකින්. නිශ්චිත ධර්ම තුනක් තියෙනවා. එක්කෝ තණ්හාවට හේතු වෙන, එහෙම නැත්නම් දෘෂ්ටියට හේතු වෙන, එහෙම නැත්නම් මානෙට හේතු වෙන. දැන් මාන්නයට හේතු වුණාන් පස්සේ එයා ඉතින් රට ජාතිය ගම බිම නම කුලය බලය ඉස්කෝල ඔක්කොම ඔන්න දාගත්තා. ඒ ඔය සද්දේ ඔය මිනිස්සු කියනෝනේ අපි විසා කියෝ අපි රාජකීය රෝයල්ලා ආනන්දේ ඔය හේතු වෙලා ඔය කෑ ගන්න. ඔය මේ එක එක තැන් වලට ගිහිල්ලා මාන්නෙන් හේතු වෙලා අපි මියුසියස් කියයි අපි ඔක්ස්ෆර්ඩ්ලා කියයි අපි මේ මේ කියන්නේ ලෝක මට්ටමින් මේක ධර්මයේ මිනිස්සු මොනවා හිතුවත් මේ ධර්මයේ ධර්මයයි. අපි කේම්බ්‍රිජ් කට්ටිය කියනවා මම හිටියේ එංගලන්තේ කියනවා අපි US කියනවා අපි හිටියේ කොළඹ කියනවා අපේ රාත්තරනේ ඔය ඇවිල්ලා හේතුවක් දාලා හේතු දාගෙන සද්ද දානවා. ඒකට කියනවා මාන්නෙන් හේතු නැයි කියලා. ඊළඟට දැන් ලෝභයෙන් හේතු වෙනවා. අනේ මගේ අනේ මගේ මගේ පුතා මගේ නෝනා මගේ මහත්තයා මගේ රට ඔන්න ලෝභය ඒක ලෝභයෙන් හේතු වෙනවා ඔය විදිහට නිශ්චිත ධර්ම තුනක් තියෙනවා හැබැයි ප්‍රඥාව වැඩෙනකොට සිහිය වැඩෙනකොට අර හේතු නැති වෙනවා මාන්නයට හේතු දාන්නෙත් නැහැ තණ්හාවට හේතු දාන්නෙත් නැහැ දෘෂ්ටියට හේතු දාන්නෙත් ඒක නිසා කියනවා හේතු නැහැ නිශ්චිත නැහැ අනිසිතෝ අනිසිතෝච විහෙරති. කිසිම හේතුවක් දාන්න නැතුව හේ නෝමල් විදියට ජීවත් වෙනවා විහෙරති වාසය කරනවා. අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. ඊදාට විසාකයේ විසාක විසාකද විසාකා විද්‍යාලයේ උපාදාන කරන්නෙත් නැහැ මියුසිස් එක උපාදාන කරන්නේ නැහැ ආනන්දේ උපාදාන කරන්නෙත් නැහැ අනුරාධපුර උපාදාන කරන්නෙත් නැහැ සිංහල ජාති උපාදාන කරන්නෙත් නැහැ භාෂා උපාදානය කරන්නෙත් නැහැ ඔක්ස්ෆර්ඩ් උපාදාන කරන්නෙත් නැහැ කේම්බ්‍රිජ් උපාදාන කරන්නෙත් නැහැ ඕස්ට්‍රේලියාව උපාදාන කරන්නෙත් නැහැ නවසීලන්ත උපාදාන කරන්නෙත් නැහැ ඔය ඉන්න සබබ් වල මේ උපාදාන කරන්නෙත් නැහැ ඒ විතරක් නෙවෙයි ඔය මිනිස්සු ඔය ගයක් මේ මේ මම දැකපු එකක් තමයි මේ බැංකුවේ ණය අරගෙන මේ ගෙවල් අරන් තියෙන්නේ ඒකටත් උපාදාන කරන්නේ අපේ ගේ ඩොලර් මේච්චර මේ 500000 කියයි 1000000 කියයි මේ මිලියන් කියයි මේ බැංකුවට ඇද ඇද ඉන්නේ ඒ වුණාට හේතු දාගෙන ඉන්නේ බලන්න කොච්චර මේ කොච්චර මේ අර අනිශ්චිත වෙලාද කියලා කියන්නේ. ඉතින් අනිශ්චිතව හැබැයි අර වැඩිච්ච ප්‍රඥාව තිබුණා නම් වැඩිච්ච ප්‍රඥාව වැඩිච්ච සිහිය තිබුණා නම් ඔය කිසිම දෙයක් ඒ විදිහට හේතු දාන්නේ අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති කිසිම දෙයක් පිළිබඳ උපාදාන කරන්නේ නැහැ නච කිංචි ලෝකේ උපාදිය උපාදීති ඒවම්පි කෝ බික්කේ බික්කෝ කාය කායානුපස්සී විහෙරති මෙන්න මේ විදිහට කායේ කායානුව බලන විදිහක් තියෙනයි කියලා ওই විදිහට තමයි ඔක තියෙන්නේ අර මහත්ය කියපු වචනයක කොට පොඩි පැටලෙලක් තිබුණා ඒකින් තමයි මේක දිගට කිව්වේ තෙරුවන් සරණයි. කොහොම පින්සන්න අපි තෙරුවන් සරණයි. හොඳයි මම හිතන්නේ අද අපි ශ්‍රී විද්‍යාලයෙන් රෑ නවය හමාර වෙලා තියෙනවා ඒ වගේම නවසීලන් සීලා රෑ 11 හමාරයි. මම හිතනවා අද අපි කාලය තියෙනවා අද සම්සාරකක්ෂාව නිමා කරන්න. ස්වාමීන් වහන්සේ මම කෙටිවෙන් පොඩ්ඩක් අහන්න කැමති ස්වාමීන් මේ නිශ්චිතත්වය ගැන තවදුරටත් අපිට සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තියෙන බව තේරෙනවා විස්තර කිරීම අනුව කිසිම බලාපොරොත්තු නැහැ නැත්නම් ආපහු ඇවිල්ලා ඉතින් ටික සම්පූර්ණයෙන්ම සත්‍ය ධර්ම ඔස්සේ ගිහිල්ලා ආපහු ඇවිල්ලා කරනවා ස්වාමීන් මේක එහෙම කරන්නත් පුළුවන් හේතුව උද්දේශ උද්දේශ ටික උද්දේශ ටික 24ම කියලා ඉවර වෙලා හැබැයි මේක යන්නේ වීටි වීටි කාණ්ඩ තියෙන මහත්තයා ඒකේ ගියොත් තමයි හොඳ ඒක ඇවිල්ලා ಉದ್ದೇಶයෙන් යන්න ඕනේ. අන ಉದ್ದೇಶනේ නිर्देशයෙන් යන්න ඕනේ. නිर्देश කියලා කියන්නේ තව ටිකක් විස්තරයි. දැන් මේ ಉದ್ದೇಶ නිर्देश පටිනිर्देश කියලා තියෙනවා. මෙය විස්තර කරනකොට ඉස්සෙල්ලා මාක් කරගෙන යනවා ඊට පස්සේ ඒකේ මාක් කරපු දේවල් වල දිග පළල මැනගෙන ගියාගෙන යනවා. දැන් මේ සාමාන්‍යයෙන් හැබැයි මම තැන් තැන්වලදී ටිකක් පොඩි පොඩි ඒවා වගේ විස්තර කරලා තේරුම් ගැනීම පහසුව සඳහා. ඉතින් අපි නිර්දේශ කාණ්ඩයට බැස්සගම් පස්සේ ඒකේ තියෙනවා මේ VT ඒක තියෙන VT එකට වැඩ කරන තාලේ. ඉතින් ඒවා ඒ හරහා යන්නත් පුළුවන්. මම හිතනවා මේ අපේ පින්වතුන්ගෙන් අහලා බලමු මේ අද කියපු ටික මේ උපනිශ්‍රේ උපනිශ්‍රේ පත්‍යය කියන එක පිළිබඳව වැටහුණාද තේරුණාද එහෙම අඩුවක් තියෙනවා නම් අපි ඒකම ගමු ඊළඟ සතියේ නැත්තම් අපි ඉස්සරහට යමු. හොඳයි සමිනාත් මම විශේෂයෙන්ම මතක් කරේ අපි අභ්‍යාසගත ධර්ම ගැන සාකච්ඡා නොකරපු නිසායි ඒ ප්‍රශ්නයක් විසාවෙන් නැස්ස ඒකත් සාකච්ඡා කරනවාද කියන එක දැනගන්න ඉස්සෙල්ලා කරන්න පුළුවන් මාත්‍යා. අභ්‍යාකෘත ධර්ම සියන විපාක ස්වභාවය පිළිබඳව කියන එකනේ පුළුවන්. අපි ගෙන ඊළඟ දවසේ ඒ පිළිබඳව ටිකක් සාකච්ඡා කරමු සාකච්ඡා. හොඳයි මහත්තයා. මම හිතනවා සාකච්ඡා අද බොහොම කාල වේලාව අනුව වැඩසටහන් නිමාවට පත් කරමු කියලා. ඒ වගේම අද විශේෂ දිනයකුත් සනිටුහන් කරනවා ස්වාමීන් වහන්සේ අපි වහන්සේගෙන් මේ අභිධර්ම දේශනා අහන්න පටන්ගෙන අදට හෙටට හරියටම වර්ෂ 3ක් යනවා කියලා හසංග මහත්මයා මට මතක් කළා. අපි මේ පිළිබඳවත් ඉතාම ගෞරවාන්විත කෘතඥතාවය පළ කරන ස්වාමීන් වහන්සේ පුරා අවුරුදු තුනක් තිස්සේ වහන්සේ වෙලාවක් කලාවක් නොබලා අපිට මේ ආකාරයෙන් අනුග්‍රහය දැක්වීම ඉතින් අපේම භාග්‍යයක් ඒ වගේම ඔබ වහන්සේ කරගන්නා ඉතාමත්ම විශේෂ උත්තර කර්මයක් කොටස් හිතනවා හොඳයි ස්වාමීන් වහන්සේම නම් අද දවසේ ඔබ වහන්සේගේ දේශනාව වෙනුවෙන් ඒ වගේම රාවල් දුණා සිත්තේ කරන ලද සියලුම ධර්ම දේශනා සම්බන්ධයෙන් මේ අභිධර්මයේ සම්බන්ධයෙන් වහන්සේට අපි මේ පුණ්‍යානුමෝදනාව උද කරනවා ස්වාමීන් වහන්සේ එහෙනම් අද සාකච්ඡාව අපි මේ මෙතනින් නිමාස් වීම සඳහා නැවතත් සර්වාන්තට යමු. සර්වාන් සර්ණයි. හොඳයි. සෑම දිනාටම සර්වාන් සරණයි මේ අපේ පින්වත් ජයන්ත මහත්තයා මතක් කරා ඉතින් මෙහෙම කාලයක් ගියා කියලා ඉතින් මට නම් ඉතින් ඔය කියන කල් තමයි මේ කියනකොට තමයි මතක් වෙන්නේ වෙන්න ඇති කියලා නමුත් ඉතින් අපි කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතින් ලෝකවාසී අසන්නන්ට අපි සද්ධාවේ මෛත්‍රියෙන් කරුණාවෙන් කියලා දෙනවා. ඉතින් එහෙම හිතාපු එකත් ඉතින් අසංග මහත්තයා මතක් කරපු එකත් හොඳයි හැම කෙනාට දැන ගැනීම පිණිස මෙච්චර කාලයක් ඉතින් අපි මේවා කරගෙන ගියානේ කියලා ඉතින් ආපසු හැරී බලලා ප්‍රතිවීක්ෂාවක් කරගන්න පුළුවන්. ඉතින් මේ තව එකක් ඉතින් මේ වගේ ධර්ම මණ්ඩපයක් හැදපු නිසා තමයි විශේෂයෙන්ම ලෝකවාසී විශාල පිරිසකට ධර්මයේ හිතන්න කතා කරන්න මෙනෙහි කරන්න මේ මාතෘකාවට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒකේ පුරෝගාමී හිත තමයි ලලිත් දලුවත් මහත්මයා. ඉතින් මේ මහත්මයාට අපි ගොඩාක් මේ අවස්ථාවේදී පින් දෙන්න ඕනේ, කෘතවේදී වෙන්න ඕනේ. ඒ වගේම මේ මහත්මයාගේ ඒ කැපවීම නිසා සෑම සතියක් පාසාම බොහෝම උණය කමින් මේ වැඩසටහන කරගෙන යනවා. ඒකට ඔය අපේ අසංග මහත්තයා ජයන්ත මහත්තයා මේ මහතු මහත්මීන් ඔය ප්‍රශ්න අහන අපේ ඒ මහත්මයලා සෑම දිනම කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් සද්ධාවෙන් එකතු වුණා. හැම කෙනාගේම හිතවල එක්කාසුවක් වෙන්න ඒකත් පෙර පිනක් ඒ වගේම උපනිශ්‍රේ ශක්තියක් වෙන්න ඕනේ කියලා අපේ විශ්වාසය. ඒ නිසා අදත් උපදවාගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් මේ ධර්මයේ බලයෙන් ශක්තියෙන් ඉතින් ඒ ලලිත් මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝාස වේවා. ඒ වගේම පවුලේ සෑම දෙනාටමත් සැනසෙල්ලක් වේවා. ඉතින් මහත්මයාගේ අපලපද්දව සියල්ල දුරු කරගෙන අතීත අකුසල කර්ම බල වේගය යටපත් කරගෙන නිරෝගී භාවයේ සලසාගෙන කායික නිරෝගී භාවයේ මානසික නිරෝගී භාවයේ කායික සුවතාවේ මානසික සුවතාවේ ඇති කරගෙන ගුණ පිළිවෙත් පුරාගෙන උතුම් නිවන් ගමන යාගන්ට ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා පින් දෙනවා ඒ වාගේම පින්වත් මහත්මයලට මහත්මයන් සෑම දිනාටමත් මේ උතුම් පින්බලෙන් තුනුරුවන් සතු ගුණ බලෙන් ඒකාන්තයෙන්ම මේ වෙසක් සමයේ සැනසෙල්ලක් වේවා. ඉතින් බුදුගුණ නිරන්තරයෙන් සිහිපත් කරගන්න ලැබේවා. ඒ වාගේම කියලා දෙනවට වඩා වැඩියෙන් වැඩියෙන් සිහිය නුවණ යොදාගෙන මානසිකාර්යය පවත්වාගෙන තමා තුළින්ම මේ ධර්ම කොටස් මෙනෙහි කර දැක ගන්නට ශක්තිය ලැබේවා. සෑම තැනකදීම ධර්මෙන් ජයත්පත් වේවා. ගුණ පුරාගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් අමාමා නිවෙන සැනසෙන්න ලැබේවා නිවන් පිණිස මේ කුසල ධර්මියෝ පුණ්‍ය ධර්මියෝ සෑම දිනාටම එකසේ හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු දුල්ලභේ දුමාලද සාදු සීලායාවාද සම්බුද්ධ පුත්ත සම්මානෝ සාදු සාදු සාදු සම්මාසින් දුක් නිරවදී පාපේ කල්ලන් මිත්‍රණ එක තත්පරයක දිව තත්පරයක් දෙන්න කිසියම් මතක් කිරීමක් කරන්න අද පට්ටාන දේශනාවට සවන්දීපු කල්ලන් මිත්‍රන්ට මතක් කරන්න කැමති මේ වර්ෂයේ නොවැම්බර් මාසයේ විසි හතර විසිපා විසිහා විසිහත කියන දින හතරයේදී ඔස්ට්‍රලියාවේ මෙල්බන් නුවර ති අපි බලාපොරත්තුවෙනවා පූජපාද ජිනාලංකර්ස්වාන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උන්වහන්සේ විසින් පාත්න ලබන පට්ටාන සජ්ජායනාවක් පවත්වීම සඳහා ඒ දින හතරේ උදෑසන පටන් භාවනා වැඩසටහනකුත් පැවැත්වෙනවා හවස් වරුවේදී ඒ පට්ටාන සජ්ජායනාවක් පැවැත්වෙනවා ඒක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක් මහත් පුුණ්‍ය කර්මයක් ඇතිකරන්න පුළන් අවස්ථාවක් නිසා ඔස්ට්‍රලයා පුරාමඉන්න අපේ මේ මණ්ඩපේ කල්යන් මිත්‍රින්ට ආර්ධන කරනවා ඒ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්න. ඒ දින හතර වෙන් කර තියාගන්න මෙල්බන් වලට ඇවිල්ලා ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා අපිත් මේ කැමරා වලින් ඉඳලා මෙල්බන් යන බලාපොරොත්තු වෙනවා ඒ දින හතරේ. ඉතින් ඒක මතකේ තියාගන්න කියලා මම ඉල්ලා සිටිනවා. සොයන් වහන්සේ ඒ දින හතර දැනට අපිට දීලායි තියෙන්නේ. මෙල්බනුවර ඩැන්ඩිනොන් පන්සලේ තමයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඒක මතක් කරනවා. ඒ ඔබ අනිත් කල්යන මිත්‍රෙන්ට මතක් කරන්න තමන් දන්න අයට. හොඳයි. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. දවස් මේ දවස් ටික නැවත වරක් මතක් කරන්න අපිට නොවැම්බර් මාසේ 24 25 26 27 24 කියන්නේ බ්‍රහස්පතින්දා දවසක් විසි හත කියැන මණ්ඩේ එකක් එතොට විසි අතර ගැන ෆ්‍රයිඩ එකක් විසි හතර විසිපා විසිය විසි හත නොවම්බර් මාසේ ඉති අපි ඒ අපි බාරගෙන අපි පත්මසි වාත්මය අපිට එපත් මෙල්බරලින් දෙව සනිධානය කරයි බොහෝ දේවල් අපි කවුතු දව් කරමු ඉතින් අපි පුළුවන්තරම් හොතර ඒ කටයුත්ත කරන්න කැපයිලා කටයුතු කරමු හොඳයි එහමනං අපි අද සාකච්ඡා නිමා කරමු හෙට දවසේදී නැවතත් අපි මුණගැහෙනවා උඩගබ්බල ඥානාලෝක ස්වාමීන් වහන්සේ විසින් පවත්වන රතන සූත්‍ර දේශනාව අපිට සිංහල බසින් බොහොම ලස්සනට පැහැදිලි කරමින් ඉන්නවා මේ දිනවල තව ගාථා තුනක් හෙට දවසේදී උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දෙවි. එහෙනම් ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න හැම දිනකටම ආරාධනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. So, do Saturday, 30 me.